කම්මං භික්ක වේ වේදිතබ්බං කම්ම නිදාන සම්භවං වේදිතබ්බං කම්මං වේ කම්මානං වේමත්තතං වේදිතබ්බං කම්මානං විපාකෝ වේදිතබ්බෝ කම්මානං නිරෝධං වේදිතබ්බං කම්ම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බං චීචි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිබ්බේතික පරියාය සූත්‍රය ඉස්සරහින් තියාගෙන ක්‍රමයෙන් ගෙවන් කරමින් අද මේ හත්වෙනි දවසේ හත්වෙනි ධර්ම දේශනාවටයි ආරම්භය ලබා ගත්තේ. ඉතින් අපි මේ තාකල්ලේකදී <clears throat> කාමගුණ පිළිබඳව වේදනා පිළිබඳව සංඥා පිළිබඳව ආසව ධර්ම පිළිබඳව ආදී වශයෙන් එක එක සංකල්පයන් එක එක අදහස් විනිවිද දැක්මේ ක්‍රම ගිවන් කරමින් අද දවසට ඉදිරිපත් වෙන්නේ මේ කර්ම නැත්නම් කම්ම කියන pāli වචනේ සඳහන් වෙන සංකල්පය. ඉතින් මේ දත යුතු කාරණා අතර මේ සංසාර වටය ගැන දන්නා දැනගැනීමට සංසාර වටයෙන් ගැලවී යෑම ගැන දැනගන්නකොටත් කෙනෙක් විසින් සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන් දැනගෙන තිබිය යුතු මාතෘකාවක් තමයි මේ කර්මය පිළිබඳව. ඒ කර්ම කියලා කියන්නේ සංස්කෘත වචනය, pāli වචනය කම්ම. ඉතින් මේ දෙකම ඉදින්දා ජීවිතය අපි නිතරම පාවිච්චි කරනවා. කර්මස්ථාන කියලා කියන කොටත් ඒ කර්ම කියලා කියන්නේ වැඩක් නම් ක්‍රියාවක් නම් ඒක වැඩ කරන වැඩ පොළට කර්මස්ථාන කියලා කියනවා. අපි කර්මාන්ත ශාලා එහෙම නැත්නම් කර්මාන්ත කරනවා. ආදි වශයෙන් විවිධ ආකාරයෙන් මේ වචනේ අපි සාමාන්‍ය බෞද්ධ ඉගැන්වීම වල උගන්වනවා. නමුත් මේ නිබ්බේධික පරියාය සූත්‍රයේදී ඉතින් එක වෙලාවකට අනික් තැන් වලත් මේක ඇති හොඳ සරුවචන හංශ විග්‍රහයක් දෙනවා. කාතමංච බික්කවේ කාම්මං මහණි කෙතකින් කර්මනම් වන්නේද මේ සංසාරේ බැඳීමට සහ සංසාර වට්ටියෙන් ගැලවීමට කටයුතු කරන ප්‍රතිපදා පුරන කෙනෙකුගේ පැත්තෙන් බලනකොට කර්මයේ ਸਰවඥයන් සඳහන් කරන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනස. මහණෙනි මම මෙතනදී අර්ථකථනයක් දෙනවා චේතනාවටයි මම මෙතන කර්මය කියලා කියන්නේ. ඉතින් ඒ චේතනා කර්මය කියලා කියනකොට ඒක බොහොම ගොරෝසු මට්ටමට කායික වචයෙන් මානසික වශයෙන් නැත්නම් සිව් මට්ටමට කායික වශයෙන් වාචසික වශයෙන් නැත්නම් සිව් මට්ටමට මානසික මට්ටමේ හෙලි වෙනවා ඒ නැත්නම් විතික්‍රමණයක් වෙනකොට තමයි කර්මයක් කියලා අපි කියන්නේ. කයින් කර්ම කරනවා කායික කර්ම. වචී කර්ම මනෝ කර්ම කියලා කියනවා. නමුත් සර්වචන් වහන්සේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියන සියල්ලම හුදු චේතනාවක් බවක් චේතනාවෙන් තමයි මේ හේරම සිද්ධ වෙන්නේ කියන එක බොහෝමත්ම අභියෝගශීලීව එවකට පැතිච්ච මතිමතාන්තරවලදී ඉදිරිපත් කරනවා. ඉතින් ඒක නිසා <clears throat> කාය කර්මයක් වේවා වාචික කර්මයක් වේවා මනෝ කර්මයක් වේවා ඒක හුදු මනෝපූර්වාංගම බව. මනස ශ්‍රේෂ්ඨ කරගෙන ඇති දෙයක් බව. අන්තිමට ඒක හුදු මනෝමය දෙයක් බවත් මේ නිසා බුදු බුද්ධ ධර්මයේ යටුවට කල්පනා කරලා බලපුවාම අපි කයින් කරන්නේ වචනේ කතා කරන්නේ ඉතින් හිතන්නේ සේරම හුදු චේතනාවක් තමයි චේතනාව තමයි බීජේ වෙන්නේ චේතනාව තමයි කායික වශයෙන් වාචික වශයෙන් මානසික වශයෙන් හෙලිදරව් වෙනකොට අපි ඒකට කර්ම කියලා කියනවා ඒක නිසා ඒක නැති කිරීම පැත්ත බලනකොට එහෙම නැත්නම් ඒකේ පාලනයක් අතට ගන්න බලනකොට හට ගන්නා තැන තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ නිසා කර්මය කියන්නේ මොකද්ද කියන මේ අර්ථකථනයේ බොහෝම වැදගත් වෙනවා. අපි සතෙක් මැරීමක්, හොරකම් කිරීමක්, කාමීත්‍යාචාරයක් කිව්වම ඒවා බරපතල කායික දුස්චරිත කියලා කියනවා. දාන කටයුත්තක් එහෙම නැත්නම් කරුණා වැඩක් මෛත්‍රී වැඩක් කියනකොට ඒවා <clears throat> හොඳ පැත්තේ කටයුතු කියලා කියනවා. ඉතින් ඒ මට්ටමටපත් වෙනකොට ඒක අනුන්ට දැක ගන්න පුළුවන්. ඒ වගේ මේකට සමාජික වශයෙන් යම් යම් බලපෑම් ඇති වෙන මට්ටමට ආවට පස්සේ ඒකට කාය කර්ම කියලා අපි කියනවා. දුස්චරිත හෝ සුචරිත කියලා. ඊට පස්සේ වචනේ තියෙනවා ඒ වගේම සුචරිත වචනවල හොඳ වචන නරක වචන කියන. සුභාසිත දුභාසිත කියන. මනසෙත් තියෙනවා ඒ වගේ මට්ටම්. ඒ සේරම හටගන්නේ මේ චේතනාවේදී. ඉතින් මේ චේතනාම්බිකවේ කමං වදාම කියන එක මම දන්නවා මෙතන ඉන්න ඔක්කොමලා වගේ මීට කලින් අහලා තියෙන දෙයක්. මේ චේතනාවට බැස්සට පස්සේ තවත් අපට ඉගැන්වීම එක්ක බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම එක්ක සම්බන්ධ කරලා බලනකොට ඒ චේතනාවත් එක චෛතසිකයක්. අපි පසුගිය දවස්වල ඉගෙන ගත්ත වේදනාවත් එක චෛතසිකයක්. සංඥාවත් එක චෛතසිකයක්. එතකොට මේ චෛතසික අපි ආටුවා ක්‍රමයට නැත්තම් අභිධර්ම ක්‍රමයට බලන 52කට අහුලලා පෙන්වනවා. ඒ අහුල්ලලා පෙන්වන පරාද දෙකෙන් වේදනා චෛසිකේ සහ සංඥා චෛසිකේ වේදනා ස්කන්ධය සහ සංඥා ස්කන්ධය වශයෙන් අඳුරගත්තාම ඉතුරු වෙන චෛසික සේරටම අපි කියන්නේ සංස්කාර ස්කන්ධය කියලා. සංස්කාර කියලා කියන්නේ අනිකුත් චෛසික සියල්ල. එතකොට ඒ සංස්කාර ස්කන්ධයේ තියෙන චෛසික 50න් වැදගත්ම වෙන්නේ මෙන්න මේ චේතනාව තමයි. ඒ නිසා සමහර තැන්වල අට කතාවේ නැත්නම් අභිධර්මයේ සංස්කාර කියලා කියන්නේ චේතනා කියලා කියනවා. ඒක නිසා ඒ සංස්කාර ස්කන්ධයයි තමයි කර්ම කියන පැත්තට විවිධ වෙස්තරලි වලින් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ නිබ්බේධික පරියාය සූත්‍රයේ අද සංස්කාර ස්කන්ධය තේරුම් ගන්න උත්සාහ ගන්නවා කියලා කියලා කියන්න පුළුවන්. කර්ම කියලා කියන්නත් පුළුවන්. චේතනා කියලා කියන්නත් පුළුවන්. ඉතින් මේ චේතනාව එහෙම නැත්නම් මේ සංස්කරණය කරන දේ සකස් කරන දේ තමයි කායික වශයෙන් වාචික වශයෙන් මානසික වශයෙන් හෙලිදරව් වෙන්නේ. ඒ හෙලිදරව් වෙන දේ පටන් අරගන්නේ හුදු මානසික මට්ටමකින්. ඒක හුදු චේතනාවක් පමණයි. ඉතින් ඒ චේතනා පහළ වෙනකොටම ඒක දැනගෙන හිටියොත් ඒ සංස්කාර සමතයක් නැත්නම් චේතනා පහළ වෙන එක අඩු කිරීමක් එහෙම නැත්නම් මෙතන මේ අහන විදියට කර්මයේ Nirodhe වගේ චේතනාවගේ නිරුද්ධ වීමක් දැනගෙන ඉන්නවනම් ඒක අපි අර චේතනා ස්කන්ධය පිළිබඳ අවබෝධයක් තමයි. මෙතන අහනවා කර්මය කියලා කියන්නේ මොකද්ද චේතනාව කියලා කියන්නේ. ඊට පස්සේ අහනවා කර්ම සම්භවය. ඒ කර්මයේ හටගන්න ස්පර්ශය හටගන්නකොට තමයි කර්මය හටගන්නේ. මෙතෙක් අපි ඉගෙන ගත්ත විදිහට චේතනා හටගන්නේ මේ වේදනා හටගන්නේ සංඥා හටගන්නේ චේතන නැත්නම් මේ කියන සංස්කාර හටගන්නේ ස්පර්ශයත් එක්ක තමයි. ඒක නිසා මේ වේදනා පිළිබඳ සංඥා ස්කන්ධය පිළිබඳ කතා කරන විදිය තමයි මෙතනත් සම්භවයේ නිදාන සම්භවයේ කතා කරන්නේ. මේ මත්තතාවය විවිධත්වයේ පෙන්වන්නේ මේ අපි මේ ඇති වෙන හැම ස්පර්ශයක් පාසාම ස්පර්ශය කියලා කියන්නේ ඇහැට රූපයක් ගැටෙන අවස්ථාව කනට නාසයට මේ කනට සද්දයක් නාසයට ගඳක් සුවඳක් දිවට රසක් කයට පහසක් සහ හිතට හිතවිල්ලක් ධර්මතාවයක් මතුවෙන සෑම තැනකදීම මේ චේතනාව අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා ඒකේ Tamanට ඕනේ වාසිදායක తত্ত্বය නැත්නම් ඒක වාසියට හරව ගන්න. ඉතින් ඒක නිසා ස්පර්ශයක් ඇති වෙන සෑම වෙලාවකම චේතනා පහල කරනවා. ඒ වෙලාවේදී අපි එනේන ස්පර්ශයේදී අපි දක්වන සංකල්ප එහෙම නැත්නම් අපේ චේතනාව අනුව තමයි කර්ම රැස්වීම R එකට යන්නේ. එක දිගටම කෙනෙකුට සමහරකුගේ අපි ගත්තොත් මේ මානසිකත්වය හීනමානයට බරන හැම වෙලාවෙදීම ඒ හීනමාන මානසිකත්වයක තමයි යන්නේ. අදි මානසිකත්වයක තද අදිමාන තත්වක හිටියොත් එහෙම අභිමාන කියලා කියනවා. සමාන වෙනවත් වෙන්නත් පුළුවන්. ඒ කොයි ආකාරයෙන් ගියත් ඒ පුද්ගලයාගේ ඒ යම් සිද්ධියක් වෙන ගානේ ඒ පුද්ගලයාගේ අර පරණ රාමුවට අනුව තමයි ඒ චේතනා පහළ වෙන්නේ. ඒ අනුව ඒක මේ භවයෙන් නතර වෙන්නේ නැහැ. ඒ ඒ භවයන්ගේ නිරය තත්ත්වය പ്രേත తত্ত্ব, තිරස්චානගත తত্ত্ব, මනුස්ස తত্ত্ব, දේව తত্ত্ব දක්වම ඒ ඇති කරන කර්ම අනුව එයා ඉස්සරහටත් පෙත සකස් කරගන්න. ඒ අනුව එකම සිද්ධියක් නැත එකම රූපයක් එකම සද්දයක් එකම ගන්ධයක් දිනේ තුන් දින හතර දිනේ පස් දිනක් බලනකොට ඒක එකනා ඒක මත ඇති කර ගන්නා වූ හැඟීම චේතනාව ඒක සකස් කර ගන්න හැටි කවදාකවත් සමාන නැහැ වෙනස් ඒ අනුව ඒ ඇත්තා මේ ජීවිතයේ භවය තම තමන් හිතා ගන්න හැටියට වෙනස් කර ගන්නවා මතු භවය සකස් කර ගන්නවා මේ විදිහට එකම සිද්ධියකදී අපි විවිධ රස අනුභව කරනවා විවිධ කෝණ දැක ගන්නවා විවිධ මූණක් දැක ගන්නවා ඒ ඒ චේතනාවල් වල හැටියට අපි අපේ සකස් කිරීම වල හැටි හැටියට ඒ ඒ නිසා කර්ම ගැන කතා කරනකොට කර්මයාගේ විවිධත්වය තියෙනවා. කම්මං ලෝකං විපත විපජති යදිදං හීනං වා පණීතං වා. මේ ලෝකය කර්මය අනුව තමයි දැන් මනුස්ස જાති කියලා ගත්තාම ඔක්කොම එකක්. නමුත් ඒ දෙන්නේගේ සමාන නැති විදිහට ඇහ කන දිව නාසය සෑම දෙයකම පුදුමාකාර විචිත්‍රත්වයක් තියෙනවා. ඔක්කොම මිනිස්සු කියලා කිව්වා. ලකුරුල ගත්තත් මොන જાති ගත්තත් ඒ වගේ විවිධත්වයක් තියෙනවා. ඒ විවිධත්වයට හේතුව ඒ අත්ංගේ චේතනාවල හැටි හැටියට නැත්නම් කර්මවල හැටි නිසා විවිධත්වයක් තියෙන එක විවිධාංගීකරණයක් තියෙනවා. බහුරූ ගතියක් තියෙනවා. ඒකත් අපි දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ඇයි මේ එකම අම්මටයි එකම තාත්තටයි ජාව උපදින දරුවන් අතර වෙනස්කමක් හිටියේ. එහෙම නැත්නම් මේ අනිකුත් දේවල් සම වුණාට විවිධත්වයේ හිටින්න මේ කර්මය බෙදලා දක්වන නිසා අපිට ඒ විශේෂ තියෙන ගැඹිරත්වයේ පොළුල් භාවයේ දක්ව ගන්න එක වේමත්ත භාවයේ දැනගන්න. ඒක විපාක අනුව තමයි අර විදිහේ එක එක භව නිප්පත්තියක් ඇති කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ එන්නකොටම යමකට ස්පර්ශයක් ඇති වෙනකොටම කර්මය ඒක සඳහා පොරොත්තුව බලන ඉඳලා ඒ Tamanට ඕන විදිහට ඒක වෙස් පෙරලා ගන්න. Tamange රුචිකත්වයට ඒක Tamanට ඕන විදිහටයි දකින්න. ඇති ඇති කවදාකවත්ම දකින්න නොදීම මේ චේතනාවෙම හැටි තමයි. සංස්කාරවල හැටි තමයි ඇති හැටිය දකින්න තියන්නේ. එන දේ අපිට ඕන තාලටයි නැත්නම් මට ඕන තාලටයි මම දකින්නේ. එනිසා එකම සිද්ධියක් වෙච්චාම දෙන්නෙකුට සමානව පේන්නේ. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා එකම දෙයක් දිහා දිගට බලහන් හිටියොත් එක්කෙනෙක්මත් හේත් මොකද්ද වෙනස්කම් වගේක් තියෙනවා. ඒ නිසා ඒ විචිත්තත්වයක් තියෙනවා. ඒ කෙසේ නමුත් අර එන ස්පර්ශය පාසා තමන්ගේ ඕ තමන්ට ඕනේ තාලෙට ඒක විස්තරලා ගන්නවා. ආලවට්ටම් කරනවා. හැඩ දා ගන්නවා. උපමට්ටම් කර ගන්නවා වගේම ඒකට කොච්චර උනන්දුවක් කොච්චර එළඹ සිටි ගතියක් කොච්චර අවදි බවක් තියනවද කිව්වොත් කිල්ලෝරක් සීමිත සීමාවක් නැතුව එනේ නේන රූප දක්වා එනේන සද්දයක් පාසා ඒ තම තමන්ගේ රුචිකත්වයේ තමන්ගේ ශර්චකම් වලින් ඒක තේමලා තමයි පාවිච්චි කරන්නේ. නමුත් ඒවා ඒ කොච්චර යෙදිලා කැප වෙලා අප වෙලා වකරත් ඒ වගේ ශීඝ්‍ර විනාශයක් ඇති වෙනවා, නිරෝධයක් ඇති වෙනවා, නිරුද්ධ වීමක් ඇති වෙනවා. ඒක සාමාන්‍යයෙන් සංසාරේ පැත්තේ බලන කෙනා නැත්තම් පැවැත්ම පැත්ත බලන කෙනා, භවයේ පැත්ත බලන කෙනා දකින්න කැමතිත් නැහැ, දකින්නෙත් නැහැ. දැන් සරුවචනාශී ලෝකේ පහළ වෙන්නේ මෙන්න මේ Nirodhe පැත්ත පෙන්ලා දෙන්නයි. චේතනා පහළ වෙනට හරි විචිත්‍රව ඉනේනදී හැටගස්වමින් ඉනේනදී සකස් කරමින් සංස්කරණය කරමින් වැඩ කරගෙන කරගෙන යනවා. නමුත් ඒ කරපු සංස්කාර සකස් කිරීම ස්වල්ප වේලාවකින් බොහොමත්ම අපි අකමැති වුණත් විපරිණාමයටපත් වෙනවා. ඒකලක නිරුද්ධ වෙලා යනවා. ඒක අපි දකින්න කැමති නෑ. ඒ නිසා අපි කවදාකවත් මේ කර්මයාගේ නිරුද්ධ වීමක්, චේතනාවක නිරුද්ධ වීමක්, එහෙම නැත්නම් සංස්කාරගේ නිරුද්ධ වීමක් අපේ මේ න්‍යාය පත්‍රේ නෑ. නමුත් සරුවචන්ස මතක් කරන්නේ කර්මයේ සම්භාවයක් තියෙනවා නම් කර්මයේ නිරුද්ධත්වයක් තියෙනවා. චේතනාවක සම්භාවයක් තියෙනවා නම් නිදානයක් තියෙනවා නම් චේතනාවේ නිරුද්ධ භාවයක් තියෙනවා. සංස්කාරයේ සම්භාවයක් තියෙනවා නම් සංස්කාරයේ නිරුද්ධ භාවයක් තියෙනවා. ඉතින් ඇත්තටම ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට <coughs> ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරනකොට තේරුනේ ඉච්චරයි. යං කිංච සමුදය ධම්ම සම්බන්තං නිරෝධ ධම්ම. යම් තාක් අපි මේ පේන දේ ආලවට්ටම් කරලා උපමට්ටම් කරලා වෙස් ගන්නවලා සකස් කරලා ගත්තට ඒ කරන සෑම සකස් කිරීමක්ම අපි කොච්චර යූසුලුව කරනවද ඒ හා සමාන වේගයකින් නිරුද්ධ වෙලා අපි දැක්කේ නැති උනාට දකින්න කැමති නැති උනාට අපි මෙච්චර නිර්මාණශීලීත්වයෙන් හදපු දේ විනාශ වෙනවා දකින්න කැමති නැති උනාට ඒවා හදනවා වගේම ප්‍රමාණයක් විනාශ වෙලා යනවා. අනේ ඒක දැක්කට පස්සේ ඊගාවට හදන දේ පිළිබඳ ඔච්චර අයිතිවාසිකම් කියන එකක් නැහැ. ඔච්චර ඒක එහෙම පවත්තන්න දඟලන එකක් නෑ මොකද දන්නවා මේවා නිකන් වතුරේ ලියන අකුරු ආගේ. වැල්ලෙන් හදන වැලි වලින් හදන මාලිගා වගේ. පොඩි ළමයි හදන සෙල්ලම් වගේ. හීන වාගේ. ඒ හීන වල ඔච්චරම ගන්න දෙයක් නෑ අවදි වෙනකොට ඒ ඔක්කොම බොල් බව හිස් බව තේරෙනවා. ඒ නිසා මේ සංස්කාරයන්ගේ සංස්කාර ස්වરૂපේ දැක ගන්න නම් පළවෙනි වතාවට ඒකේ තියෙන නිරුද්ධ වෙන භාවය අදහාගෙන තේරුම් අරගෙන ඒ නිරුද්ධ වෙන බව දැක්කොත් අපි ඉස්සරහට සංස්කාර නොකර ඉන්නවා කියලා කියන බැක් කරાવી. නමුත් ඒ කරන දේවල් මේක මමය, මේක මගේය, මේක මගේ ආත්මය කියලා අද අදානගාහි දුප්පටි නිසග්ගී කියන දැඩි ග්‍රහණයට සහ අතහැර දැමීමට බැරි ගතිය එන්න එන්න බොඳ වෙන්න පටන් ගන්නවා. එන්නේ ඒක තමයි ඊට පස්සේ නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙන්නේ. අන්නර විදියට අපි යම් තාක් දේවල් සකස් කරන නම් ඒ සියලු සකස් කරපු දේවල් ඒ හා සමාන වේගයකින් නැති වෙලා තියෙනවා. පිළිගන්න අකමැති වුණාට. අන්නේ දෘෂ්ටිය ඒ සම්මා දිට්ඨිය ඇති වුණා නම් මත්තර සංකල්ප ඇති කරනකොට මේ මට ඕනේ තාලෙටමයි මම හදපු දේ එහෙමම තියෙන්න ඕනේ ඒක වෙනස් නොවි පවතින්න ඕනේ ඒක සදාකාලික වෙන්න ඕනේ ආදිවාසී ඒ නිත්‍ය වශයෙන්, සුඛ වශයෙන්, සුභ වශයෙන්, ආත්ම වශයෙන් ගන්න එක හුදු මනෝ විකාරයක් විතරයි. ඒවා අනිත්‍යයි. ඒක නිසා ඒක අනිත්‍ය උනේ අල්ලපු ගෙදර කට්ටිය මොනවත් කරලවත් ආණ්ඩු වැරද්දකින්වත් මොකක්වත් නෑ. ඒකේ ස්වභාවය බව දන්නවනම් අපි නිර්මාණ කරાવી. අපි ප්‍රගතිශීලී වෙයි. නමුත් අපේ නිර්මාණ සදාකාලික වෙන්න ඕනේ කියලා. අපේ නිර්මාණ හැම වෙලාවෙම නිට්ටය වෙන්න ඕනේ කියලා, සුඛ වෙන්න ඕනේ, සුභ වෙන්න ඕනේ කියලා පටලවා ගන්නවා. ඒ නිසා සංකල්ප වශයෙන් පවා ඒ පුද්ගලයාගේ හොඳ දිට්ඨියක් ආවට පස්සේ වෙනස් වෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ වචන ක්‍රියා ජීවන රටාව දැඩි ග්‍රහණයකට අහු වෙන්නේ. අකින මට අතින් එහෙම කිව්වා තමයි ඒක මට වැරදිලා කිව්වක් දන්නේ නැහැ මට සමා වෙන්න කියලා කවදාකවත් ඒ වචනේ ගහපා දෙන්න යන්නේ. යම් තැනක තේරුම් ගත්තොත් තමන්ගේ මේ අවස්ථානුරූපව සිදුවෙන දේවල් ඒ වෙලාවදී එහෙම වුණාට ඒක වෙනස් වෙන්න පුළුවන් කියන එක දන්න කෙනා කවදාකවත් ගහපාදීමකට යන්නේ දැඩි ග්‍රහණයකට යන්නේ මම මේක කිව්වා ඒක එහෙමමයි කාටවත් පැයක වෙනස් කරන්න ඒක මම මැරුණත් ඒක එහෙමයි කියලා අර දැඩි ග්‍රහණයට යන්නේ ඒකෙම ක්‍රියාවක් කළත් වැරදි නම් ඒ වැරද්ද බාර ගන්න කැමති වෙනවා හොඳ නම් හොඳ බාර ගන්නවා නරක නරක බාර ගන්නවා ඒ නිසා ඒ ක්‍රියාවල දැඩි වේලිච්ච දරකෝටුවක් වගේ නමන්න මේ බැරි ගතියක් නැහැ. දලදඬු ගතියක් තියෙනවා. ඒ වගේ ජීවන රටාවකේ තේරුම් අරගන්නවා. කොයි මිනිස්සයත් කොහොම හරි කරලා බඩ විතරක් කරන ඔය ජීවත් වෙනවා. ඔක ඉහළ ජීවිතයක් සහ පහළ ජීවිතයක් කිව්වට ජීවිතේ පැත්තෙන් බලනකොට දෙකම එකයි. ඔකේ කිසිසේත්ම වෙනසක් නැත්තේ. කොයි කෙනා ජීවත් වෙනවා. ඒ නිසා ඕක සඳහා බොරු කියාගෙන කේලම් කියාගෙන පරසවචන කියාගෙන රණ්ඩු කරගෙන හොරකම් කරගෙන සතු මරාගෙන ඔක කරන්න ඕන කමක් නැහැ ජීවන රටාව එතකොට සකස් වෙන්න පටන් ගන්නවා සකස් වී යුත්තක් බව තේනවා අනවශ්‍ය මේ සුඛෝපභෝගීත්ව සහ එකිනෙකාට හුවා දැක්වීම වෙනුවට ජීවත් වෙනවා කියන එක ප්‍රෝජනේ සලකලා කරන්න පුළුවන්. අන්න ඒ දවසට තමයි මේ පුද්ගලයාට ඒ තමන්ගේ තියෙන කායික ශක්තිය හරියට තමන්ගේ අභිවෘද්ධිය සඳහා එහෙම නැත්නම් මේ සංසාරයෙන් ගැලවීමේ කටයුත්ත කරන මේ වීර්යය යොදා ගන්න වෙලා තියෙන. එතකන් අපිට මොනම දෙයක්වත් කරන්න වෙලා නැහැ. මොනම දෙයක්වත් කරගන්න වීර්යකුත් නැහැ. ඒකට හැම වෙලාවෙම නොකරන පැත්ත තමයි කතා කරන්නේ. නමුත් මේ හොඳ දෘෂ්ටියක් පහළ වුණාට පස්සේ සංකල්ප හදාගත්තට පස්සේ වාචා කම්මන්ත ආජීව දෙක හදාගත්තට පස්සේ තේරෙනවා අපි මේ වෙලාව නැහැයි කියලා කියන්නේ අපේම තියෙන තද බල කර්ම රැස් කිරීමේ ආශාව නිසා. එහෙම නැතු එව්වා මේ ඇති හැටි දැකලා කටයුතු කරනවා නම් අපි වෙලාව නැහැ කිව්වොත් අපටම තමයි පාඩු තියෙන්නේ. ඒක නිසා අපි ඒකට වෙලාවක් හදාගන්න වෙනවා. ඒ සඳහා වීර්යයක් කරાવી. අනේ ඒ කටයුතු කරපේකන තමයි සතියක්. නැත්නම් සම්මා සතිය කියලා එලබ සිටි 100ක් හැම ස්පර්ශයක් පාසා මැච් කරගන්න ඕනේ. ඒක අමාරුයි. දකින්න වෙලාව පාසා සත්‍ය පිටවන්න අමාරුයි. අහන වෙලාව පාසා පිටවන්න අමාරුයි. නමුත් ඒකෙදී අඩු ගානේ ਸਰවචන්නාංශික උපදේශපතලා අඩු ගානේ ස්පර්ශයක් ලැබෙන වෙලාවක් පාසා දැකීම ඇහිම යොහුසුළු නිසා කායට පහසක් ලැබෙන වෙලාව පාසා කායනුපස්සනාවේදීවත් කායගත සතියවත් පටන් අර ගන්න ඕනේ එතකොට තමයි මට කවදා හරි ඒ අනිකුත් ඉන්ද්‍රයන්ගේ සතිය දියුණු කර ගන්න පුළුවන් වෙන්නේ කියලා ඒ තමන්ට තියෙන වීරියේ හම්බෙච්ච සම්පත්‍ය වලින් ඒ සතිමත් ජීවිතයක් නැත්නම් සතිපට්ඨානයක් අප්‍රමාදයක් ඇති කර ගන්න පුළුවන්. එතකොට හිත එන්නේ එන්නේ එන්නේ එන්නේ අර අවුල් පාස අන්තෝ ජටා බහි ජටා වගේ කියලා තිබුණා. ඇතුළට ගැට පිටත ගැට තියෙන එක කාගවත් දෝෂයක් නිසා නෙවෙයි ස්පර්ශයක් පාසා එලපසිට සීයේ නැත්තම් ස්වභාවයෙන් වැටෙන්නේ අවුලට තමයි. ස්වභාවයෙන් වැටෙන එක සකස් කරන පැත්තට. සකස් කරපු ගම ඇති හැටියෙන් වෙනස් කරපු ගම එක මගේ කියා ගන්න ගතියක්, මම කියා ගන්න ගතියක්, මගේ ආත්මේ කර ගන්න ගතියක් තියෙනවා. ඒක තිබ්බ හැටියෙන් එහෙම තිබ්බනම් ඒකට ආය අපි කලබල වෙන්න දෙයක් නැහැ. උදාහරණයක් වශයෙන් අපි කියනවා සාප්ලවාරී කියනකොට අපි දකිනවා ඒ විලඳ ප්‍රදාන භාණ්ඩයක් තාමත්ම වටින ලස්සන ඉතින් අපි ඒකට මුදලක් ගෙවලා ගන්න. අරන ගෙදර ඇවිල්ලා බලුවට පස්සේ අපිට මේක මොකක් හරි දෝෂයක් තියෙනවා. ඒ අඩුපාඩුවක් තියෙනවා. ඒ වෙලාවට පශ්චාත්තාපයක් වෙනවා අයියෝ මං ගත්ත බඩුව මේ මේ අඩුපාඩු සහිතයි කියලා. ඒකේ සාප්පුවේ යනකොට බිලදී ගන්නේ නැතුව ඒ ප්‍රදර්ශන භාණ්ඩ එතනම තියලා ආවනම් අපිට ඒකේ කැඩියා තිබුණත් එකයි වෙන්නලා තිබුණත් එකයි අපිට ඒක දුකක් එන්නේ නැහැ. ඒ වගේම අපි ගන්න ඉසලා දැක්කා නම් මේක මෙන්න මේ අඩුපාඩුවක් තියෙනවායි කියලා පශ්චාත්තාප වෙන්න දෙයක්වත් නැහැ. නමුත් ඒක මගේ කියාගත්ත චිත්තක්ෂණයේ ඉඳලා ඒක නඩත්තු කරනෙවුවා ඒකට ටැක්ස් ගෙවනෙවුවා විශාල වගකීමක් අපි අතට එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ගත්තට පස්සේ ගන්නෙම ওই වගේ එකක් තමයි. ඒ නිසා ගන්න නැති වෙන්නේ ඉස්සලා එතෙන්දි කල්පනා කරලා නැත්නම් මේක ගත්තොත් මට මේ වගේ ආධිනව තියෙන කියලා දන්නවනම් එච්චර පශ්චාත්තාප වෙන්න ඕනේ. ඒ වගේ ස්පර්ශයක් ඇති වෙන වෙලාවක් පාස මතක තියාගන්න ඕනේ. ඒකට ආශාවක් ආවා නම් එනතේ ඒකට ද්වේෂයක් පහළ වුණා නම් අනිවාර්යයෙන්ම ඒ චේතනානෝ කර්ම රැස් වෙනවා සංසාරේ ගවන්නේ. ඒ ඇතිවිච්ච දෙයට එහෙම ආශාවක්වත් තරහවක්වත් නැතුව ඇති හැටිය දැක ගන්න නම් බුද්ධ ඥානස් කියන්නේ සමාධියෙන් බලන්න ඕනේ කියලා. සමාහිතෝ වික්‍රේ යථාභූතං ඥානාති පස්සති. සමාහිත හිතකට විතරයි ඒක දකින්න පුළුවන්. නමුත් අපි ගාක් වෙලාවට දෙයක් කරනකොට රූපයක් බලන වෙලාවේ සද්දයක් අහලා ගඳක් රසක් පහසක් විඳිනයි. මේ සමාහිත හිතකින්ම කරනවද කියන එක බොහෝම අශීරු දෙයක්. ඒ නිසා භාවනා කරලා එහෙම නැත්නම් සතිය වඩලා යම් වෙලාවක අපිට සමාහිත හිත ආවොත් අපිට තේරෙන්න පටන් ගන්නවා මේ සමාහිත හිත දිගට පවත්තන්න නම් අපිට ලොකු වගකීමකින් කටයුතු කරන්න වෙනවා හිතට එන එන චේතනා අනුව ක්‍රියාත්මක වෙන්න බෑ ඒක පිළිබඳව යම් ප්‍රමාණික සංවර භාවයක් යම් ප්‍රමාණික ප්‍රයෝජනෙයි සලකලා වැඩ කරන ගතියක් එහෙම නැත්නම් මේ රැල්ල යන තාලෙට මෝස්තරේට රට්ටු කියන තාලෙට වැඩ කරලා බෑ. Tamange ප්‍රමාණයට වැඩ කරන්න ඕන කියලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒතර හික්මියක් එන්න පටන් ගන්නවා. මේකයි අර ඇත්තටම ඊයේ අපි සාකච්ඡා කරපු ආශ්‍රව පිළිබඳ කතාවෙදි තියෙනවා. ඉස්සල්ලාම අපි මේ ආශ්‍රවයන් මේ චේතනා වගේ සිද්ධියක් වෙන්නකොටම අපේ රුචි අරුචිකම් ගිහිල්ලා අපේ පෞරුෂත්වයේ ගිහිල්ලා ඒක අවුල් කරගත්තොත් ඒ අවුල් කරන චිත්තක්ෂණේ ඉඳලාම අපිට ඇති හැටි නෙවෙයි දකින්නේ අපි කරන ලද මේ අවුලකමයි අපිට පේන්න පටන් ඒක දන්නවනම් අහන දකින්න හැම වාරයකම අපිට මේ වගේ පටලවිලක් වෙන්න අවස්ථාවක් තියෙනවායි කියලා අපි ඒ පළවෙනියෙම පහළ වෙන ආකල්පේ. ඒක දකින්නකොටම ගන්න ඕනේ. දකින්නකොටම ඒක නැති කරන්න ඕනේ කියන ඒ දැඩි ආකල්ප වෙනකොට පොට්ටක් පමා වෙන ගතියක් එනවා. මේක පොඩ්ඩක් කොයිලා බල්ලා කරන්න ඕනේ. මොකද මේකට සම්බන්ධ වෙච්ච ගමන් ඒකෙන් එන පසු ප්‍රතිඵල වලට බග කියන්න ඕනේ. ඒ නිසා වහා විනිශ්චය කරන ගතිය වෙනුවට ගොඩක් නිරීක්ෂණය කරන ගතිය වැඩි වෙනවා. නිරීක්ෂණය කරලා ඒ වැඩේ කරන්න ගියාම වගවීමකින් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා ඒ ආශ්‍රව ධර්මවලට කඳාන් කරලා තියෙනවා සරුවචනාංශේ මේ ආශ්‍රව ගලන හැටි නැත්තම් මේ අද මාතෘකාවේ කියන විදිහට දකින ආහන ගන්ධ රස පහස විඳින අවස්ථාව පාස චේතනා පහළ වෙන හැටි දැක්කොත් දැක ගන්න පුළුවන් නම් ඒක තමයි දර්ශනා පහතබ්බා කියලා කියන්නේ එතකොටම තේරෙනවා මෙවට සිහිමුලා වෙලා ප්‍රමා වෙලා කටයුතු කරන එක තමයි පු탁ජන ගතිය කියන්නේ. එතකොට අපි මොකටද මේ ආයෝජනය කරන්න කියන එක දන්නේ අපිට විශාල වග වෙන්න බැරි අසංවිධිත විපාක රාශියක් විඳින්න වෙනවා. ඒ නිසා එතනදී හොඳට එළඹ සිටිනවා නම් සෑහෙන ප්‍රශ්න තොගයක් එතනදීම බේර ගන්න පුළුවන්. මේ ගැන කියනකොට නිදර්ශනයක් වශයෙන් කියනවා අපි කෑම කන වේලාවකදී අපිට බඩගිනි කියලා හෝ වෙන ලොල්කමක් තියෙන නිසා හෝ අපි බත් පිට විචාරයට දාගෙන දාගෙන දාගෙන දාගෙන ගියොත් ගිලගෙන ගිලගෙන ගියොත් ඒක දිරවන්න බොහොම අමාරු වෙනවා. ඒක නිසා පිටක් කරට ගත්තට පස්සේ ඒ පුළුවන් තරම් හපනවා නම් ඒ හපන වාරයක් පාසා මුඛේදීම යම් යම් ආහාර කොටස් වලට දිරවීම පටන් ගන්නවා. ඉතින් ඒක මේ කැම පිළිබඳව නැත්නම් රසායන ද්‍රව්‍ය පිළිබඳව සෞඛ්‍ය පිළිබඳ විද්‍යාවේදී කියන්නේ මුඛයේදී මේ සිටින දිරවීම භාෂ්මික පදනම්ක සිද්ධ වෙයි. ඒ භාෂ්මික පදනම කිලප්පු ගමන් වහාම ඊට යට තියෙන ආමාශයේදී වහාම ආම්ලික පදනමට මාරු වෙනවා. මාරු වෙච්ච ගමන් ඒ දිරවීම සම්පූර්ණයෙන්ම ඇන හිටිනවා. එතකොට ඒ ආහාර කොටස් ඉන් ඉදිරියට ආහාර මාර්ග දිගේ ගමන් කරන්නේ නොදිර වූ ආහාර විදියට. ඒක විකා විලෝප නැති කරනවා. ඒ නිසා මේ භාෂ්මික ශේෂ්ත්‍රදී වෙන්න ඕන දේවල් ඇති වෙනකන් හපනවා නම් ආනිසංස රාශියක් සිදු වෙනවා ආහාර අංශ පුංචිවට කුඩා වෙනවා ඒ වගේම කෙලත් එක්ක හොඳට මිශ්‍ර වෙනවා ඒකේ පිෂ්ඨ ධාතු ඔක්කොම දිරවීම පටන් අර ගන්නවා අනිත් ආහාරයේ රස හොඳට තේරෙනවා හොඳට විකලා කන කෙනාට තේරෙනවා තමන් කන ආහාර මේ ශරීර සෞඛ්‍යයට ගැළපෙනවද නැද්ද මේ දිවේ තියෙනවා රුචි අරුචිකම් වලට අතර විවේක වෙනවනම් මේ ආහාරය තමයි ගැළපෙන්නේ අප්‍රත්‍යයි කියන එක තේරෙනවා. මේ ආහාරය තමයි ගැළපෙනවා මේක ප්‍රත්‍යයි කියන එක තේරෙනවා. නමුත් මේ ආහාර ලෝලත්වෙන් ගිලගෙන ගිලගෙන ගියොත් මොකක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා කියනවා ඒ කනකොට ඇතුළට එනකොටම වර්ණාව ශෝෂණයකට නැත්තම් පටන් ගන්නකොටම හොඳ අම්බරලා එක හොඳට හපලා කන කෙනාට ගා කඩුවේ ලෙඩ රෝගයක්. නමුත් අව කැම් පිළිබඳ ලෝලත්වය වැඩි වුණොත්, ගිජුකම වැඩි වුණොත් ඉක්මනට ඉක්මනට දාගෙන දාගෙන යනවා. එතකොට ඒක බඩට බරක් වෙනවා. ඒක නිසා මේ ගාන්ධිතුමා ලියලා තියෙනවා හැම ඝණයක්ම බොණ්ඩේ කියලා. කියන්නේ හැම ඝණයක්ම දිය වෙනකම්ම හපල හපල බොණ්ඩේ කියලා. හැම දියරයක්ම හපන්නේ කියලා කියනවා. මොන දියරයක් විවත් ගුරු කුරුසු කාලා දාගෙන යන්න බෑ. ඒක පොඩ්ඩක් කටේ තියලා හපන්න. එතකොට හොඳට හපන්න ඕනේ නැහැ දියර. ඇත්තටම කෙලමිස්ට වීම සඳහා කාලයක් අවශ්‍යයි. ඒ වගේම තමයි අපිට අරමුණු රාශි රාශි වශයෙන් ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ගන්න ගන්න අරමුණ සතියට ලක් කරනවාද කියන්නේ. හොඳට නැවතිලි. හොඳට විවේකීව. එන රූපයක් පාස, එන ගන්ධයක් පාස, එන රසයක් පාස කර්ම මේ සතියට ලක් කරලා ගත්තොත් හරියට ආහාර මාර්ගයේ මුලම තියෙන මුඛේදී හොඳට ඒක අහපලා ගිල්ලා වගේ නැවතිල්ල කටයුතු කරන එක තමයි අපි භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ ඇස් දෙක වහගෙන සද්ද නැත්තනකට ගිහිල්ලා ගන්ධ රස දෙකට ආයතන වහලා දාලා ඉබේ ස්වභාවයෙන් සිදු වෙන හුස්ම රැල්ල දිහාවට පුදුමාකාර එළඹ සිට සීයකින් එන්නේ එන්නේ වැඩි කරන එළඹ සිට සීයකින් එනේන හුස්මක් පාසා මූණට මූණ දාලා තියාන හැම හුස්මෙම මේ මුල මේ මැද මේ අග ආස්වාසිය මෙහෙමයි ප්‍රස්වාසිය මෙහෙමයි කියලා කොහොඳට විෂද කරලා බලන්න පුළුවන්. ඒකට කියන්නේ තාම පුංචියට කාලේ පෙති ගහලා බලන්න පුළුවන්. gediy වශයෙන් බැලුවොත් මේක ආස්වාසයක් වශයෙන් පේනවා ප්‍රස්වාසයක් වශයෙන් පේනවා. හොඳට කාලය තුනී වෙන කපලා බැලුවොත් පේනවා ආස්වාසයක් තුල ආස්වාස රාශියක් තියෙනවා. ප්‍රසවාසය තුළ ප්‍රසවාස රාශියක් තියෙනවා. මොකද අර බැලීමේ තියෙන යොහුසුලු කම නිසා. අන්න ඒ විදිහට ආස්වාස් ප්‍රසවාස දෙක දැක්කොත් පේනවා මේ নানা ප්‍රකාර දේවල් කර කර ඉන්නකොට ආස්වාස් ප්‍රසවාස කෙරුවට ඒ ආස්වාස් ප්‍රසවාසයේ දැක දැන නෙවෙයි සිද්ධ වෙන්නේ. අනිකුත් බොහෝ රාජකාරීම. ඒ නිසා අපි ඉදින්දා කටයුතු කරනකොට මේ තාමත්ම වැදගත් වෙන ආස්වාස් ප්‍රසවාසයේ බොහෝ ශීක්‍රේ මුළු ගැන්නේ. කොච්චර හුස්ම ගත්තද මොකද්ද වෙන්නේ කියලා දන්නේ. ඉතින් ඒක හුවා දැක්වීම සඳහා මට මතකයි ඒක සංසිද්ධියක් මතක් වෙනවා මේතෙන්දී සම්බන්ධ කරන්න. ඒ ඇමරිකාවේ දැනට ඉන්න ඔය දීපක් චොප්‍රා ප්‍රසිද්ධ දේශකෙක් යා මේ Hindu වල තියෙන දැනුම සම්බන්ධ කරලා නවීන විද්‍යාවත් සම්බන්ධ කරලා දේශන පවත්වන එක ඇමරිකන් ජාතිකයට ලොකු ඇස්සරවීමක් වෙලා තියෙනවා. එයා කියනවා මේක විස්තර කරන්න ගිහිල්ලා අපේ ක්‍රමයේ හැටියට, ඒ කියන්නේ Hindu වේදයේ හැටියට මිනිස්සෙක් උපදිනකොට එයාගේ ආවුස තීන්දුව වෙන යාට ලැබෙන හුස්ම රැලි ගානේ. එයා කියන අවුරුදු 100ක් ආවුස තියෙනවා කියලා කියන්නේ මට මතක නැහැ ඉලක්කම හුස්ම රැලි 13 ලක්ෂයක් 13 කෝටියක් හම්බ වෙනවායි. ඕපනින් බැලන්ස් එක. මේ හුස්ම කෝටි 13 කෝටියක් තියෙනවා. ඒ 13 කෝටිය හයියෙන් කියලා ගෙවුවොත් කලින් මැරලා යනවා. කොහොම ඉවසිල්ලේ tempatto හුස්ම ටික පාවිච්චි කරුවොත් අවුරුදු 100 වෙනකොට 120ක් වුණත් ඉන්න පුළුවන්. ඒක නිසා අපි මේ මේ කම්පැනි අපිට වැඩ තියෙනවා. එහෙම නැත්නම් දරුවෝ ඉන්නවා. එහෙම නැත්නම් ආණ්ඩුව ආධිරාජ්‍යවාදී නැත්නම් සමාජවාදී අනම්මනම් මොනවා කියලා හරි කවන්නේ අයියෙන් අයියෙන් කුස්ම ගත්තොත් අකාලේ මැරෙන්න වෙනවයි කියන එක ඒ න්‍යාය ධර්මයක්. ඒක ඊටාම ප්‍රවේශයෙන් පාවිච්චි කරනවා නම් දීර්ඝාෂ වෙනවා. නමුත් මනුස්සයාට අද හම්බෙලා තියෙන අභියෝගතා මැද মালටි ටාස්ක් එකක් මැද හුස්ම ගන්නවා කියන එක කොහොමඩක්වත් බලන්න වෙලාවක් නැහැ. එච අවසාන මොහොතේ තමයි තීන්දුව වෙන්නේ. ආ දැන් හුස්ම ඒ 13 කෝටි ඉවරයි තව තුනක් ඉතුරු වෙලාදී. එතෙන්දි නම් කියනවා අයියෝ මට එක වරුවක් දෙන්න. තව එක දවසක් දෙන්න. මේ දරුවන්ට බූදලිය තියලා මැරලා යන්නේ. නානා ප්‍රදේවලිනතු මාරමාසිනා විතරයි එකම එක ප්‍රජාතන්ත්‍රවාදී විනය එකම හුස්මක්වත් පරිපර දෙන්නේ. හරියට ඒ වෙලාවට කපලා යනවා. අධිරාජ්‍යය රාජ්‍ය නායකයෙක් වුණත්, දුප්පතෙක් වුණත්, දොස්තර වුණත්, ලෙඩා වුණත්, ගුරුවරයෙක් වුණත්, ශිෂ්‍යයා වුණත් වෙනසක් නැහැ. අනේ එතෙන්දි පශ්චාත්තාප වෙනව විනුවට මේ ජීවිතේ පුරාවට ගන්න හුස්මක් පාස අපි ඒකේ තියෙන වටිනාකම අපි මේ ගිය සංසාරයෙන් ගෙනාවු වටිනාම බූදලේ. ආරම්භක අපිට හම් වෙච්ච මේ ගිනුම් ශේෂේ. ඒ ගිනුම් ශේෂේ අපි කොච්චර නොසලකලිමත්ද කියලා. ඒ නිසා කියනවා අපි කෝටි කීයක් දැන්ට ගෙවලා තියනවාද? තව කෝටි කීයක් තියෙන කියනකවත් අපි දන්නේ ඒ තරමටම තකතියි. ඒ තරමටම මොඩක්. ඒ තරමටම අපි වැද්දගත්ම ජීවිතය සම්බන්ධ ප්‍රාණය සම්බන්ධ සිද්ධියේදී අපි මොනවාද? ඒ මොකද අපි කියන ඒ වෙනකොට කළ යුතු විශාල වැඩ ගොඩක් තියෙනවා අපිට. අර්ග කරන්න ඕනේ මේක කරන්න ඕනේ. නමුත් නිකමට හිතනද කොච්චර වැඩ තිබ්බත් හුස්ම නත් ගන්න එක නතර කරලා කරන වැඩක් තියෙනවද කියලා ජීවිතේ. මට නාන්න තියනවා කියලා පස්සේ හුස්ම ගන්නම් කියලා පස්සේ නාල ඉවරලා හුස්ම ගන්න යන එකක් තියෙනවද? මට ඉක්මනට පොල් ගන්න ඕන නිසා පොල් ගෙඩිය ගෑවට පස්සේ හුස්ම ගන්නම් කියලා. කද්දාව. නිසා අපිට සතිය පිහිටුවා ගත්තට පස්සේ විවේකීව හුස්ම පමණයි මුළු ලෝකේ එකම වැදගත් දෙය. ආනාපාන සතියයි කියලා. ඒක හොඳට කරගෙන ඉන්නකොට තේරෙන්න පටන් අර ගන්නවා. ඒක විතරයි ඒක සක්විත රජ කෙනෙක්ගේ කොටුන්නේ තියෙන මිනි කොණ්ඩලක් වාගේ. හුස්මම ඉස්සරහින් යන භාවනා කරපේකරණ තියෙනවා. ඒක කරගෙන යනකොට මේ ශාද්‍යයක් ඇහෙන ගමන් උනත් සතිය පවත්නවා කියන එක පුහුණුව තුලින් ගන්න පුළුවන්. හිතවිල්ල පවතිද්දි සතිය මේ ආනාපාන සතිය පවත්වනවා. පුංචි පුංචි වේදනා තියෙද්දි පුළුවන්. ඊට පස්සේ ඒක අභියෝග කරනවා අපි සක්මන් කරන ගමන් ඇස් දෙක ඇරලා ශබ්දත් ඇහෙද්දි බැරිද සතිය පවත්තන්න පියවරේදී මේ පතුල පොළවේ ගැටෙනකොට ඊට පස්සේ බලනවා හරි ඒක ටිකක් පුළුවන් නම් ඉදින්දා ජීවිතේ කන ගමන් බොන ගමන් යන ගමන් එන ගමන් අනිකුත් ආයතන ඇරලා තියෙද්දි සතිය පවත්තන්න කරගෙන කරගෙන කරගෙන ගියොත් ඒ කියන්නේ හොඳ අර වගේ ආරම්භයක් අරගෙන ගියොත් තේරෙන පටන් අර ගන්නවා අර ජීවිතය ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්නයක් කරද්දී මේ සත්‍ය වඩන ලද සතිය සහිත හුස්මට හිත දානකොට අර සියලු අභියෝගතා තියේදී හිත නිකන් gedara ගියා වාගේ tempat වෙන ගතියකට එනවා. හුස්ම අපට තානායම් පොලක් වෙනවා. ඒක හදාගන්න නැතුව අමාරු කරන්නේ. එතකොට ඒ හොඳට සතිය පිහිටවපු කෙනා, සක්මන් හොඳට කරපු කෙනා, භාවනා මධ්‍යස්ථානයේදී නැවතිල සතිය පිහිටවපු එකනා, ගෙදර ගිහිල්ලත් හැකියක් වෙලාවට මෙව සතිය පිහිටෙව්වොත් ඒක නට තේරෙන පටන් අර ගන්න. ඒතකොට රූපයක් බලන වෙලාවයි, සද්දයක් අහන වෙලාවදී උනත් අර සියල්ල බහා තබලා භාවනා මධ්‍යස්ථානයේ ඉඳගෙන කරනකොට තරම් සතියක් නැති වුණාට රූපයක් එනකොටම, සද්දයක් ඇහෙනකොටම, ගඳක් රසක් පහසක් බලනකොටම එසින්දි කර්ම රැස් වෙන්න ඉඩ තියෙනවා නොසලකිලිමත් පමා වුණු. ඒ නිසා එතනද එළඹ සිට සීය පවත්වාගෙන යන්න පුළුවන් නම් අපිට තේරෙයි අපි දාහන දකින ගන්ධ රස පහස බලන වේලාව පාස ශක්ති ප්‍රමාණයෙන් එතනට යදීච්ච සතියක් එහෙම නැත්නම් අප්‍රමාදයක් තියෙනවා අපි ඒක ජීවත් වෙනවා වෙනවා. එහෙම නැත්නම් මේ ගොඩක් වැඩ තියෙනවා කියලා අපි මොකද කරන්නේ? අර රූප බලනවා සද්ද අහනවා නමුත් ඒක පිළිබඳ වගවීමක් නැහැ. සදාචාරයක් නැහැ. හික්මීමක් නැහැ. සීලයක් නැහැ. ඒකලිල අපි කියනවා අනේ ඇයි මට මෙහෙම වුනේ කියලා. ඒ මට මෙහෙම වෙන්නේ ඒ කරපු දේ තමයි. ඒක නිසා අපි ඒ අනුන්ට දොස් කියන එක හෝ අතීතට දොස් කියන හෝ අන වර්තමාන දොස් කියන විනුවට අඩු ගානේ දැන් පටන් අරගත්තොත් මේ සෑම බලන බලන වාරයක් අහන අහන වාරයක් පාසා මේ කර්ම රැස්වීම චේතනා දිගින් දිගටම සිද්ධ වෙනවා ඒක නිසා වෙච්ච කර්ම පරණේවුවා බරපතල තමයි ඒක කාටවත් කියන්න බෑ ඒක වෙනස් කරන්න බෑ ඒක අනිවාර්යයෙන් මේ කටේ සිද්ධ වෙනවා නමුත් එවැනි උග්‍ර එහෙම නැත්නම් උද්වේග කර එළඹිච්ච තත්වයක් හටතිදි හෝ දැන් රැස් වෙන කර්ම පිළිබඳ අපි වගුණේ නැත්තම් කර්මයාගේ Nirodha එහෙම නැත්නම් චේතනාවගේ Nirodha අපිට කාදාකත් බලන්න වෙන්නේ. එහෙම කර්මයා කියන්නේ මෙයයි වේදනාව චේතනාව කියන්නේ මෙහෙමයි එයාගේ හටගන්ම ස්පර්ශයක් පාසාමයි සිද්ධ වෙන්නේ. ඒක විවිධාංගීකරණය වෙච්ච නිසා අපිට මේක සරල රේඛාවක් විදිහට සරලව ඉගෙන ගන්න බෑ. අපිට ඉතාමත් අඩු ක්‍රියාවලියකදී මේක මුල පාදගෙන එතනින් පස්සේ සංකර වීම දක්වාම සතිය විපුල භාවයටපත් කරගන්න ඕනේ ඊට පස්සේ තමයි අපිට මේ විපාක මෙච්චර රාශියක් ගෙන දෙන මේ සිද්ධිය සිද්ධ වෙන අවස්ථාවේ නොඑළඹී ගත කළොත් මෙන්න මේ වාගේ විපාක වලට යන්න වෙනවා. ඒක ඊට පස්සේ න්‍යාය ධර්මයකට වැටේ. කම්ම න්‍යාමයකට, චිත්ත න්‍යාමයට, උච්ච න්‍යාමයට හෝ බීජ න්‍යාමයට වැටුණාට පස්සේ බුදුරජාණන් වහන්සේලත් ඒක වෙනස් කරන්න බෑ. ඒ න්‍යාය ධර්මයට වැටෙන්නේ ඉස්සර වෙලා නැත්නම් වැටෙනකොටම කර්ම පිළිබඳ අවදි වෙන්න පුළුවන් නම් තේරෙනවා මේක එතන එතන කියලා දාන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ විදිහට ඒ කර්ම පිළිබඳව යථාවබෝධයක් විනිවිද දක්වන නිබ්බේධිකාවක් ඇති වෙනවා නම් තේරෙන්න පටන් ගන්න දෙයක් තමයි අඩුවෙන් කර්ම කරන එකනා පින්පව් ભેදයක් නැහැ දිනු. කවුරු කිව්වට හෝ කමන්නේ පුරුද්දට හෝ කමන්නේ පෞරුෂත්ව වෙනුවෙන් කමන්නේ වැඩි වැඩියෙන් කරන්න පටන් ගත්ත ගමන් අනිවාර්යයෙන්ම පාලනයෙන් තොර වෙනවා අසංවිධිත වෙනවා හිතා ගන්න බැරි සංකීර්ණතාව ගොඩ නැගෙනවා. නිසා යෝගාවචරයට කියනවා නැවතිල්ල වැඩ කරන්න. කවුරුත් ඇවිල්ලා කොච්චර જાති පොළුවට දැම්මත් ඒ දාන කෙනා නෙවෙයි විඳවන්නේ තමයි විඳවන්නේ. සතමන් දැනගන්න ඕනේ ප්‍රමාණය දැනගෙන. කවුරු මෙතන මොන විදිහේ යෝජනාවක් කරත් ආරාධනාවක් කරත් තමන්ගේ හැකියා ප්‍රමාණය දැනගෙන කටයුතු කරන්න දන්නේ නැත්නම් අපි එක්ක තණ්හාවට රට වෙනවා එක්ක මාන්නයට යට වෙනවා එක්ක සක්කායදිටියට යට වෙනවා. ඉතින් අපි අර ස්වార్థය තමන් කෙරේ අනුකම්පාව නැත්තම් අත්ත කුසලයේ කියන එක අමතක කරලා තණ්හාවට දාස වුණොත් අපි එන සේරම බාර ගන්න හදනවා. ඒක අපේ දක්ෂකමක් කියලා හිතනවා. එහෙම නැත්නම් මේක මාන්නයට බාරගත්තොත් දරා ගන්න බැරි බරක් ඔළුවේ තියාගන්න. එහෙම නැත්නම් මේක මම මේක මම කරනවාමයි කියලා ධක්කාය දිට්ඨිය ඔලොමල වුණොත් අපිට තේරෙන්නේ නැතු යනවා මේකෙන් හම්බෙන පසුපසවල මොකක්වත් නැහැ. වල්මී හරකෙක් වාගේ වල්ලලියෙක් වාගේ ඉති බහල වැඩ කරනවා. කරුණාමයිත්‍ය ඇති කෙනා Tamanට හොඳට දන්නවා මේ කෑමක් බඩට දාන්න ඉස්සර වෙලා තමයි ලේසි වඩ දැම්මට පස්සේ ඊට පස්සේ ආපහු හරවන්න බෑ. ඒ නිසා කරපු කර්මයක් ආපහු හරවන්න බෑ. කරපු වචනයක් කියන සාමාන්‍ය ආප්තපදේශ කියන වැරදිච්ච වචනේ වචනේ ඇත්තු 20 දෙනෙක් දාලවත් ආපහු ගන්න බෑ කියන. වැරදුනා නම් වැරදුනා තමයි. ඒ වගේම චේතනාව පහරුණා නම් ඒ වගේ නිසා මේ කර්මය පිළිබඳව ආවෝද කරන කෙනා චේතනා පිළිබඳව ආවෝද කරන කෙනා ඒක එළියට එනකොටම ක්‍රියාත්මක වෙනකොටම ඒක පිළිබඳ එළඹ සිට 100ක හිටියොත් ඒ වේවි මේක කිසිම ආත්මීය ගතියක් නැහැ කිසිම න්‍යායපත්‍යක් නැහැ ඒක දැඩි සක්කාය දිට්ඨියක ඉන්න කෙනා දැඩි නිත්‍ය සංඥාවෙ ඉන්න කෙනාට විශාල බංකොලොත් භාවයක් වෙනවා විශාල තමන් ඉන්න වීදුරු මාලිගාවට ගලක් වදිනා වගේ සීශීකඩයක්. නමුත් ඉතින් නමුත් ඒක ඇත්තක්. ඒක සත්‍යයක්. මේ චේතනාවල මේ කර්මවල මොනම කෙනෙකුටවත් මොනම ආකාරවත් න්‍යායපත්‍යක් නැහැ. අපිට කොහොමඩක්වත් කියන්න බෑ ඊගා චිත්තක්ෂණේ අපි බලයිද ආයිද ගඳ බලයිද රස බලයිද පහසක් ලබයිද හිතයිද එහෙම නැත්නම් අපි බුෆේ ඩයට් එකකට යන්න ඉස්සෙල්ලා අපිට කියන්න බෑ ඒක ඒකේ මොනවා කයිද කියලා කියන්නේ. ඒකේ තියෙන ඔක්කොම જાති අරලා තියෙනවා. අපි හිතන්නේ යනවත් එකම තමයි අපි විනිශ්චය වෙන්නේ මොනවද අපි බුද්ධි විදින්නේ කියලා. ඒ වගේ හැම චිත්තක්ෂණයකදීම ඒ චේතනාවට සම්පූර්ණ විරුද්ධ භාවයක් තියෙනවා. ඒ වගේම ඕනම කර්මයක් රැස් වෙන්න පුළුවන් ගතිය තියෙන එක තමයි පෘථග්ජනයක තියෙන විවිධත්වය. සෝවාන් වෙනකොට අපාගාමී කර්ම රැස් වෙන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. අවබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බතාදිට පසස උත්තා කියලා අභෞවිය தත්ත්වයටපත් වෙනවා. එයාට ඊට පස්සේ ඒ තද බල මේ සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන එක විතර නෙවෙයි කාමරාග පටික උනත් අපාගාමී අකුසල කර්ම වෙන්න බැරි තත්ත්වයටපත් වෙන නිසා යාට භවයේ පිටිපස්ස සහතිකයක් ලැබෙනවා. ඊට පස්සේ අනාගාමී රහත් වෙනකොට කර්ම වෙන්නේ නැහැ. චේතනා පහළ වෙන්නේ නැහැ. ඒ හේතුව මොකද? ඒ චේතනා කියන සංස්කාර ස්කන්ධය පස්සම්බයං කාය සංඛාරම් වශයෙන් පස්සම්බයං චිත්ත සංඛාර වශයෙන් භාවනා චිත්ත වීජයේදී හොඳට ගෙවම් කරලා ගෙවම් කරලා දාන්න. නිසා දන්නවා ඒක මෙහෙමයි හටගන්නේ මෙහෙමයි නැති වෙන්නේ. හටගත්තට පස්සේ පශ්චාත්තාපය ලබන්නේ. පණින්දි ඉස්සලා හිතලා බලන එක තමයි මේකේ තියෙන නිසා මුළු බුද්ධ ශාසනයේදීම තියෙන්නේ වේදකමකට වඩා හේදකම. නමුත් අද පෙරලගෙන තියෙන්නේ මේක අද මේක කබර ගෝයා වුණත් කමන කණ්ඩෝන තම තල ගෝයා කියා ගන්නවා වගේ මේ බුද්ධ ශාසනය වේදකමක් කරන්න පටන් ගන්නවා. ඒකේ මානසික තත්ත්ව නැති කරගන්න, මතකේ වැඩි කරන්න, নানা ප්‍රකාර විදිහට රෝග සුවකරනද මැජික් කරන්ද කරගෙන තියෙනවා. නමුත් මේ චේතනානුව බලනකොට පේනවා බුදුරජාණන්සේගේ මූලික දර්ශනය. තිර තියෙන්නේ ඉස්තරහට ඇති නොවන නැත්තම් මේ චේතනාවක් එනකොටම චේතනාව ඇති කරලා හොදලා ගන්න එක නෙමෙයි තියෙන්නේ. ඇති නොවෙනා தත්වෙට මග බලා ගන්න එක තමයි හෙදකම කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඒ මේ දේශනා මාලා මුනුල්ලචී වගේ සඳහන් කළා වගේ යම් තැනකදී අපි භාවනා කරගෙන යනකොට චේතනා පහළ වීම අඩු වේගන වෙනවා නම් එහෙම නැත්නම් සංස්කරණ කිරීම අඩු වේගන වෙනවා නම් අඩු වේගන යනවා නම් අන්නේදී උනන්දු කරවලා ඒකට අනුග්‍රහ කරලා ඒකට අත්වල දීලා කටයුතු කරන එකට කියනවා සත්පුරුෂයයි කියලා එහෙම චේතනා අඩු වේගෙන යනකොට එහෙම සකස් කිරීම අඩු වේගෙන යනකොට බය වෙලා කලබල වෙලා පාළු වෙලා තනි වෙලා ආයෙක අවුල් කරගන්න එක්කනට කියනවා අසත්පුරුෂයයි කියන. එහෙම නැත්තම් යම් වෙලාවක අපේ ඒ රැස් වෙන චේතනා නැත්නම් කර්ම එහෙම නැත්නම් සංස්කරණේ අඩු වේගන යන විදියට අපි ධර්මේ පාවිච්චි කරන එකට සත් ධර්මයේ කියලා කියනවා. මේව වැඩි කරන්න හදනවා නම් ඒක අසත් ධර්මයක් වෙනවා. පාවිච්චි කරන ක්‍රමයේ හැටියට තියෙනවා. ඉතින් භාවනා කරන මිනිස්යාට විශේෂයෙන්ම විපස්සනා භාවනා කරන කෙනාට එකම අරමුණක් දිහා නැවත නැවත බලා ඉන්නකොට ඒ අරමුණ વિશે පහළ වෙන චේතන රැස් වෙන කර්ම ඉහළ පහළ යන හැටි නබෝ කලකින් දැක ගන්න පුළුවන්. දැකලා යම්ම විචයකට යම්ම ආකාරයකට ඒ කර්ම රැස්වීම, චේතනා පහළ වීම, සකස් කිරීම අඩු වේගෙන යන ක්‍රමයක් එනවනම් අන්න ඒක තමයි සද්ධාය. අන්න ඒක තමයි යෝනිසෝමනස්කාරය කියන්නේ. අන්න ඒක තමයි Taman Tamanට අනුකම්පා කරනවා කියලා කියන්නේ. අන්න ඒක තමයි සත්පුරුෂ කියලා කියන්නේ. අන්න මේ පැත්තට දියුණු කරන්න. මේ පැත්තට අනුග්‍රහ කරන්න අපි ළඟ තියෙනවා නම් යම්ම කිසි විදිය අවදි භාවයක් යම්ම කිසි විදියක එළඹ සිටි ගතිය ඒක එන්නේ එන්නේ එන්නේ කස කැවෙන්න පටන් ගන්නවා. Java කැවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි ඔය ආනාපාන සති සූත්‍රය උගාක් කළාට මම මේ වෙලාවට මාතුකා කරගන්නවා. ආනාපාන සති සූත්‍රයේ පළවෙනිම චතුස්කේජිම පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමිච සික්කති පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමිච සික්කති කියලා ආස්වාස් ප්‍රසවාස සංසිඳවමින් සංසිඳවමින් හික්මෙන්නේ කියලා කියනවා. ඒ ආශ්‍රව ප්‍රසාර සංසිඳනවා කියලා කියන්නේ චුල්ල වේදාල සූත්‍රයේදී ධම්මදින තෙරින්නාංශයේ තියෙන අර්ථකථනය වළනකොට කාය සංස්කාරයන්ගේ සංසිඳීම කියලා කියන්නේ ආස්වාස් ප්‍රසාර දෙකේ සංසිඳීම. ඒ නිසා ආස්වාස් ප්‍රසාර දෙකේ සංසිඳීම කියලා කියන්නේ හුස්ම ගන්නවට වැඩිය ගැනෙන හුස්ම ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලාගෙන ඉඳලා හුස්ම හුරු කරගෙන යාලු කරගෙන හුස්මත් එක්ක මිත්‍රත්වයක් ඇති කරන එක එහෙමම නිවෙන්න හරි. අර ගොජ තම තමයි ඉදිච්ච බත්තලියක්. එහෙම හැතපෙන්න හරිනවා. ඉප උඩ එහෙම තියනවා ගින්දර ඇදලා හැතපෙන්න තියනවා. අන්න ඒ වගේ හුස්ම රැල්ල එහෙම සංසිදී යනකොට ආ මෙතන දැන් චේතනාවක් නැහැ. සකස් කිරීමක් නැහැ. එහෙම මේක නිවි අන්නේ වෙලාවේදී හික්මෙනවයි කියලා කියන්නේ. අන්නේ වෙලාවේදී ඒකට අනුග්‍රහ කරනවයි කියලා කියන්නේ. අන්නේමදී ඒක දිගට පවත්නවා කියලා කියන්නේ මේ කර්මයාගේ නිරෝධයක්. අඩු ගානේ කාය සංස්කාරයාගේ නිරෝධයක්. පස්සම්බනය සංසිඳ වීමක් සිද්ධ වෙයි. ඉතින් ඒක නිසා ඒ ලෝකේ තියෙන්නේ කලබල පැත්ත. ලෝකේ තියෙන කොයි කොයි විදියට හරි අවුල් කරගන්න අනා ගන්න කාර්යභාරය වැඩි කරන පැත්ත. සරුවචනන්සේ අපට රහසෙන් කතා කරලා කියනවා මම ඔබට ක්‍රමයක් කියලා දෙන්නම්. එතකොට ඔබට දකින්න පුළුවන් වෙයි කොයි වෙලාවටද හිත ඇවිස්සෙන්නේ, කොයි වෙලාවට හිත නිවෙන්නේ. කොයි වෙලාවට ආනපානේ ගොරෝසු වෙන්නේ, කොයි වෙලාවට ආනපානේ නිවෙන්නේ. කොයි වෙලාවටද භාවනාවට රුචියක් එන්නේ, කොයි වෙලාවට නැති වෙන්නේ කියලා බලලා යම් ආකාරයකට මේ හිත නිවෙන ආසල් ප්‍රසවාසෙ නිවෙන තැනටපත් කරලා පුළුවන් තරම් නිවීම නැත්තම් සංසිඳීම පසම්බනේ විශේෂූර වුණොත්, දක්ෂ වුණොත් කායනුපස්සන තමයි ලේසිම කරන්න. මේ කායනුපස්සනාවේ සංසිද්ධියමත් එක්කම පුදුමාකාර වෙනසක් එහෙම නැත්නම් පරිණාමයක් ජීවිතේ පරිවර්තනයක් තමංග රුචි අරුචිකම් වල පරිවර්තනය පෞෂත්ව පරිවර්තනය සිද්ධ වෙනවා. නමුත් මේක කරගන්න බැරි මොකද? ඒ කියන්නේ භාවනා කරනකොට මේක නොවෙනවා කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මේක වෙනකොට ඒ વિશે නීරසකම් පහළ වෙන නිසා. ඒ නිින්දට වැටෙන නිසා. ඒකට කම්මැලි වෙන නිසා. මේකද හරි මාර්ගය කියලා සැක උපදවන නිසා. එතකොට බයක් තනිකමක් පාළු ගතියක් දැනෙන නිසා අපි නැවතත් අවුලක් ඇති කර ගන්නවා හයියෙන් හුස්ම ගන්නවා එක්කෝ ඇස් දෙක අරලා බලනවා මොනවා හරි එකකින් අරක අවුල් කරගන්න එකයි කරන්නේ. ඒ නිසා මේ කර්මයාගේ චේතනාවගේ සංස්කාරයන්ගේ සංසිඳීම සඳහායි නැත්නම් ඒක තමයි පළවෙනිම පාඩම. කාය සංස්කාරයන්ගේ සංසිඳීම තමයි මේකේ පළවෙනිම මේ ගඟ දිගේ ඉහළට පිනන ක්‍රමය. අන්න එතනදී පිසත් පුරුෂ වෙලා පිසත් ධර්මයේ තේරුම් ගන්න. අන්න ඒකට ඉඩ තියලා ඒ වෙනුවට අවුල් පාස දාගන්න. යන්න පුළුවන් නම් පෑදිදිය බොරදිය කලවම් කරගන්න නැතුව අනාකූල ප්‍රවාහයට අනාකූලව යන්නර්ල එක ආකූල කරන්නේ නැතුව ඒක තමයි මේ කර්මයාගේ Nirodha සංස්කාරයන්ගේ Nirodhaය චේතනාවගේ Nirodhaය කියලා කියන්නේ. ඉතින් මේක හරි බරපතලයි මේක කියන්න ගියාම යොදන වචනත් එක්ක බලනකොට ඉදින්දා ජීවිතේ සම්බන්ධ වචන නෙවෙන නිසා හරි අමාරුයි තේරුම් ගන්නට අනිත් එක මේකට ඇති බය නිසා මේකට ඇති නීරසකම නිසා මේකට ඇති ඒකාකාරීකම නිසා මේක කියන නොදන්න දෙයක් නිසා සැක කරනවා. ඒක නිසා තේරෙන භාෂාවෙන් කියනවනම් කරන තාක්කල් භාවනාව වෙන්නේ වෙන්න පටන් ගත්ත දවසේ ඉඳන් තමයි භාවනාව වෙන්නේ. මන්දී භාවනා කරනවා මම අරක කරනවා මේ කරනවා කියලා කරන්නේම සංස්කාර පාල කිරීමක් තමයි. පටන් ගන්නකොට ඇත්තටම අපි කරනවා තමයි. වාඩි වෙලා, තැම්පත් වෙලා, හිත කය තැම්පත් කරගෙන ආස්වාදයේ හිත යෙදීමත් ඇත්ත වශයෙන්ම සංස්කාරයක් තමයි කරනවා. කරලා ඒක පුරුදු කරලා කරලා කරලා ඒක ස්වභාවයෙන් නිවෙන පැත්තට යන්න කොච්චර කල් යයිද කියලා මෙතන ඉන්න කට්ටිය හොඳටම දන්නවා. අන්නේ වුණාට පස්සේ කරන එක පැත්තක දාලා දැන් කෙරෙන දෙයට ඉඩ දෙනවා කියන එක තමයි චේතනා නැති චේතනා සංසිඳනවා කියන්නේ. සංස්කරණය අඩු කරනවා කියන්නේ. කර්ම අඩු කරනවා කියන්නේ. මේක ටිකක් ආස්වාස් ප්‍රසවාසයේ හයියෙන් හුස්ම ගන්න තාක්කල් නැත්තම් හුස්ම કૃතිමව ගන්න තාක්කල් කවදාකවත් භාවනාවක් නැහැ. ඒ භාවනාවට සකස් කිරීම තමයි වෙන්නේ. කොයිලක ස්වභාවයෙන් හුස්ම වැටෙන්න ඇරලා නිසිනින්දේ හුස්ම වැටෙන ගමන් හුස්ම එහෙම තැම්පත් වෙද්දී අධික මානසික සතියකින් හොඳ එලඹ සිටි කච්චියක බලාන හිටියොත් සංසිද්ධීම දැක ගන්න පුළුවන්. චේතනාවගේ සංසිද්ධීම, සංස්කාරවල සංසිද්ධීම, ආස්වාස් ප්‍රසාර සංසිද්ධීම, හිතේ සංසිද්ධීම සහ සතිය වර්ධනය. මෙන්න මේක පුහුණු කරාට පස්සේ ගන්න හුස්මට වැඩිය ගැනෙන හුස්ම හොඳයි කියන එක තේරුම් අරගෙන ඒකට අනුග්‍රහ කරන්න ගියාට පස්සේ ඒ යෝගාවචරයා හික්මීම දියුණු පාණු කරනට යමක් දිහා බලනවා කියලා කියන්නේ සංස්කාරයක්. නමුත් යමක් පේන්න පටන් ගන්නවා කියන්නේ සංස්කාරයක් නෙවෙයි. ඒතර මේ පුද්ගලයාට බලනවා සහ පේනවා කියන අතර සකර්මක ක්‍රියාව සහ අකර්මක ක්‍රියාව අතර වෙනස දැනගන්න සිද්ධ වෙනවා. දැනගත්තේ නැත්නම් ඒක බැලුවද පෙනුනද කියන දන්නේ. ඇහුවද ඇහුනද කියන දන්නේ. කළාද සිද්ධ වුණාද දන්නේ. වින්දද විඳින්න සිද්ධ වුණාද දන්නේ. අන්න ওই දෙක අතර සචේතනික අචේතනික කියන වචනේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. සසංකාරික අසංකාරික කියලා තමයි යෝග අභිධර්මයේ දුගන්නේ. ඒ නිසා සසංකාරිකතා කල් කර්ම රස. අසංස්කාරිකව සිදු වෙනකොට කිසිම කර්මයක් කිසිම චේතනාවක් ඉතින් මේ සසංකාරිකව පටන් ගන්න ක්‍රියා ක්‍රියාවලිය පුරුද්දට කරලා නිතිපතා කරලා කරලා කරලා අසංස්කාරිකව සිදුවෙද්දි සසංකාරික වෙලාවේදී වගේම හෝ ඊට වැඩි අවධානයකින් ඊට වැඩි සතියකින් අසංස්කාරික මට්ටමේ කෙරෙනවයි කියලා කියන එක කරන්න පුළුවන් එකම මනස මනුස්ස මනස විතරයි. කිසිම තිරසනෙකුට මේ වෙනසෙදී සසංකාරිකව කරන දෙයක් අසංකාරික වෙන තත්ත්වයට යනකම් ඇබ්බැහියක් කරගෙන සසංකාරික මට්ටමේදී දක්වන අවධානය අපි කියන ඡන්දය අපි කියන හෙලවුම අසංස්කාරික සිදුවෙද්දී සම්පූර්ණ බලයින්වයි කියන එක සාමාන්‍ය ලෝකේ කියන තියෙන හීනෙට අවදි වෙනවයි කියන එක. අපිට හීන ලෝකෙදී සක්විත රජ වෙන්න පුළුවන් හීනයක් බව දන්නවා. නමුත් ඒක සිද්ධ වෙන්නේ අන්ධකාර නිසා. ඊනේ නැගිටතර පස්සේ තමයි අපි දන්නේ ඒකෙදී නම් අපි පියාම බැව්වා ඒකෙදී නම් අපි ඈත තියෙන දේ දැක්කා নানা ආකාර දේවල් කරා නමුත් මෙහි ආවට පස්සේ වළංගු නැහැ. අපි හිතමු මේ වචනෙට හීනට අවදි වෙන්න පුළුවන් කියලා. එතකොට අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ වගේ තමයි සසංකාරිකව සිදුවෙන දේ කර්මානුරූපව හිතලා බලලා යොදලා ක්‍රියාත්මක කරලා මෙහෙවලා කරන දේෙන් අපි මේක පුරුද්දක් කරගන්න. හැමදාම මේ වෙලාවට වාඩි වෙනවා හැමදාම සක්මන් කරනවා එහෙම කරලා කරලා මේක පුරුද්දට ඉබේම කරන මට්ටමන හුස්ම ස්වභාවයෙන් වටන මට්ටම නැත්තම් සක්මන් කරනවා කියන එක කරන්නේක් නැහැ කරන මට්ටමට යද්දි ඒක නීරස වෙන්න දෙන්නේ නැතුව කම්මැලි වෙන්න දෙන්නේ නැතුව බයක් උපදවන්නේ නැතුව මම හරි පාර දිනේ වැරදි පාර දිනේ කියලා සැකයට ඉඩ දෙන්නේ නැතුව ඒකට අරතරමටම සතිය අරතරමටම අප්‍රමාදයක්. එළඹ සිටි තත්ත්වයක් ගන්න පුළුවන් නම් ඒක මනුස්ස හිතක තියෙන ආශ්චර්ය ධර්මයක්, ખાસකමක්. ඉතින් ඒක කරන්ඩ අපිට මම අර කලිමුත් කොට ගහගෙන එනකොට කියාගෙන එනකොට කිව්වා වගේ බැරි ප්‍රධාන කාරණා තමයි අපිට එකම දියක් දෙයා බොහෝ වෙලා බලන්න ඉන්න බෑ. මොකද අපිට ගොඩාක් වැඩ තියෙනවා කියලා අපි තමන්ම තමන් විසින් වැදගත් තැනකටපත් කරගන්න. නැත්තම් එකම දේ බලාිනකොට ඇතිවෙන නීරසකම අපි දන්නේ නැහැ මාර බලවේගයක් බව. අපි හිතන්නේ මේ නීරසකම මගේ දෝෂයක් නිසා නැත්තම් මේ වෙලාවේ වැරද්ද නිසා මේ ග්‍රහයෝගය හොඳ නැති නිසා ආවයි කියලා. නමුත් එකම දේ අධ්‍යා බොහෝ වෙලා බලනකොට ඇතිවෙන දේ නීරසකම නම් දේවල් මාරු කිරීමෙන් ඇතිවෙන සන්දර්භයේ තමයි ආසාව. නිසා දේවල් මාරු කිරීමෙන් ඇතිවෙන ආසාව නිසා සංසාරයට වැටෙනවා නම් එකම දේ අධ්‍යා බලන කෙනෙකුට නීරසකම නිවනට වැටෙනවා. ඉතින් මේ රස වෙනස මේ ජනමාධ්‍යෙන් අපිට කවදාවත් උගන්වන්නේ අපිට මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් එහෙම නැත්නම් මේ වෙළඳ ප්‍රචාර වලින් කවදාකවත් මේ පලාතට යන්න දෙන්නේ නෑ. සර්වඥාන්සික වචන අවුරුදු 2600ක් පරණයි. උන්වහන්සේ කිසිම ජනමාධ්‍යයක් පාවිච්චි කරන්නේ නෑ. උන්වහන්සේ කිසිම වෙළඳ ව්‍යාපාරයක් කරුවේ නෑ. ඇස්සැත්තෝ රූප දකිත්වා කන් ඇත්තෝ අසත්වා ඥානිය ඇතියැත්තෝ තේරුම් ගනිත්වා කියලා මේ සනාතන ධර්මයේ හෙලි කරලා තියෙනවා. එදින අපි දඟලලා දඟලලා දඟලලා දඟලන තාක්ක කවදාක වැඩක් වෙන්නේ. දඟලන්නේ නැතුව හැබැයි වැඩි පටන් ගන්නත් බෑ. නමුත් ඒක කරලා පුරුද්දට කරන මට්ටමට යනකොටත් අර දඟලන වෙලාදී වගේම සතියෙන් සමාධියකින් ඉන්නවනම් කර්ම කියලා කියන්නේ චේතනා කර්ම කියලා කියන්නේ සංස්කරණ සකස් කිරීම ඒ සකස් කිරීම නැති අචේතනික වැඩේ යද්දිත් අරහා සමානම සතියකින් සමාධියකින් බලන ඉන්නවනම් මේ කර්මයාගේ නැත්තම් මේ චේතනාවන්ගේ නිලීන වෙන தત્ත්වේ නිරෝධ වෙන தત્ත්වේ නිරුද්ධ වෙන தત્ත්වේ බලන ඉන්නකොට මේ ජීවිතයේදීම ගෙවෙන කර්ම තිබිච්ච කර්ම ඇවිල්ලා ගෙවිලා යද්දි ඒ මතින් අලුත් කර්ම රැස් නොකර දක්ෂ වෙන්න පුළුවන්. වෙන විදිහට කියනවා අපිට කවුරු හරි අසාධාරණ විදියට අපිට බයි. අපි දන්න හොඳටම මේ මනුස්සයාට වයර් මාරු වෙලා තියෙන්නේ කරන්න දෙයක් නැහැ මට බයි. කරබන අහගෙන ඉන්න පුළුවන් දැන් මේකටපත් උත්තර දෙන්න ගත්තොත් මේ කිනිකන්ද විපුර වගේ මනුස්සයා තව තව ඇවිසෙනවා. කරබන ඉඳලා මේ මනුස්සයා තරහ හිතෙන විදියට කරබන ඉඳත් එපා හොඳට අහගෙන ඉන්න බව පෙන්වන ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් නම් අපිට හිතා ගන්න පුළුවන් මේක කිසිම හේතුවක් නැහැ. මගේ අතින් වැරද්දක් වෙලා නැහැ. හැබැයි හොඳටම තේරෙන මේ මිනිස්සයා ආපු වේගය හැටියට අබ්බයිනෝ. ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් අඩු ගානේ පරණ කාට හරි අපි මේ විදිහට බැනපු කර්මයක් ගෙවුණා වෙන්න පුළුවන්. අලුතින් කර්ම රැස් වෙන්නේ නැති නිසා සියුම් සතුටක් ඇතුළේ ඉතුරු වෙනවා. පස්සේ මනසට උනත් තේරෙයි අනේ තේරුණ දවසක් ආවොත් අවිලේ මනස ගුණයක් ප්‍රකාශ කරાવી හොඳ වෙලාවට එකට එක කියන්න ආවේ නෑ ආවනම් එම මං එලා මරන්න හිතාන ආවේ ගහන්න හිතාන ආවේ ඔබ කරබන් හිටියා දැන් මට තේරෙනවා මං වැඩි අදහසක් ඉඳලා තියෙන්නේ කියලා මේ මනුස්සයා සමාව දෙනවා විතරක් නෙවෙයි විශාල ಗುಣ වෙනසකුත් දකින්න නමුත් අපි එන්නකොටම එහෙම කොහොමද මට බනින්නේ මම එහෙම කරලා නැත්තම් මම මේකට අයිතිවාසිකම් දන්දා සටන් කරන්න ඕනේ කියලා අපි ඉතල පැනලා කටයුතු කරන්න පටන් අරගත්තොත් අර වෙච්ච කර්ම ගෙවෙන අතර අලුතෙන් කර්ම රාශියක් රැස් වෙනවා සර්වඥයන් සදාන් කළා තියෙනවා සචේනේරේති අත්තානං කංසූපහත යත ඒසපත්තෝසි නිබ්බාණං සාරම්භෝතේන විච්ඡති සර්වඥයන්සේ කියනවා මේ කංශ භහඬ එතන මේ පස්ලෝරින් හරි පිත්තලෙන් හරි තඹකින් තඹවලින් හදන භාණ්ඩයක් අරගත්තාම ඒ භාණ්ඩයට තට්ටු කරනකොට කිසියම් පැලිරක් නැත්තම් හිලක් නැත්තම් ඒක ඝන සද්දයක් එනවා. ඒකෝර අපි දන්නා මේ භාණ්ඩේ හිල් නැහැ. පැලිරි නැහැ. එකම වක් කරලා ගණේට තියෙනවා. ඉතින් අපි බඩු ගන්න ගියාමත් උළු කැටයක් ගන්න ගාලා උළු කැටේ තට්ටු කරලා බලන්න. වැටි වරදක් ගන්න ගියාම වැටි වරද තට්ටු කරලා ගන්න. ඒ ලෝහ භාණ්ඩ කරලා තට්ටු කරලා බලනකොට ඒකේ පැලිරක් නැත්නම් නින්නාද දෙනවා. කිංකිණි හඩක් එනවා. එතකොට දන්නවා මේ භාණ්ඩේ හොඳයි. විශේෂයෙන්ම ඔය ගාන්ට හර ගන්න ගියාම එහෙම නැත්නම් ඔය සංගීත භාණ්ඩ ගන්න ගියාම මේ තනි ලෝයෙන් හදන්නේ ඒකට කියන්නේ මේ ගාන්ටාර ලෝහය කියලා වෙනම ලෝහයක් තියෙනවා. ඒ ලෝයට තට්ටු කළවල්ලා තමයි කියන්නේ. ඒක පැලිරි නැත්ත. පැලිරි තිබුණොත් හරි කිංකිණි හඬ එන්නේ නැහැ. මම බොල් හඬක් එන්නේ. ඉතින් සර්වචනයේ සඳහන් කරනවා තද්ද සක්කාය දිට්ඨිය ඇති මිනිස්සයා මෙන්න මේ ලෝභ භාණ්ඩයක් වගේ. එයාට තට්ටු කරපු ගමන් එයා තට්ටු શબ્දයක් දානවා. කවදාකවත් නිකන් ඉන්නේ නමුත් පැලිර ගිය කංශ භාණ්ඩයක් වගේ තමන්ගේ සක්කාය දිටේ කැඩිච්ච කෙනාගේ සද්දයක් එනවා ඒක කිංකිණි නෑ නිකන් බොල්ලඩක් එන්නේ. ඒ නිසා උඹ හැසිරියන් උඹ හික්මියන් පැලිර ගිය කංශ භාණ්ඩයක කවුරු තට්ටු කරත් එක ටික කරන්න යන්න. ඒ මනුස්සයා නිවනේ ඉන්නේ කියනවා ඒ මනුස්සයා ගාව සාරම්භේ නෑ එක ටික කියමනක් නෑ. ඒ සාමාන්‍ය ලෝකයා කියන්නේ එකට කිව්වේ නැත්තම් නෝන්ජල් කියනවා. ඒකට කිව්වේ නැත්නම් ඒ ඔක්කොම ලෝකේ ජීවත් වෙන්න හම්බ නැහැ හැම කෙනාම ඔලුවට අතෝදන්නේ දෙහුවක් ගහපන් බැන්නොත් බැනපන් කියලා අපි දරුවන්ට උගන්වන්නේ ඔක්කොටම උගන්වන්නේ වෙන්නේ මොකද තත්ත සක්කාය විදිය යම් දවසක මේ කර්ම පිළිබඳව චේතනා පිළිබඳව එහෙම නැත්නම් සංස්කාර පිළිබඳව අවබෝධ කරපු කෙනා අංකටිච්ච ගොනෙක් වාගේ ඉන්නවයි කියලා කියන්නේ. ඒ මනුස්සයාට මොනවාරි කරත් හිංසාකාරී නැත්නම් අසාධාරණ දෙයක් කරත් එයා දන්නවා මේ වෙලාවේදී ඒ ඒ මාත් එක්ක සම්බන්ධ ඉතිරි අනිත් පාර්ශවය අවිද්‍යාවකාරී නොදැනුවත්කම හරි වැඩ වෙනවා. මගේ චේතනාවનો මම දන්නවා මම වැරද්දක් කරලා නැහැ. ඒ නිසා ඒ සිද්ධියට හේමම යන්න හදනවා. සිද්ධියේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි බලනවා මිසක් කිසිම තැනක Taman එකට වගලා ගන්න යන්නේ. කොක්කක් දා ගන්න යන්නේ නැතු ඉන්න පුළුවන් නම් පැලිච්ච කන්ත භාණ්ඩයක් වගේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. නිසා සචේ නේරේසි අත්තානම් කංසෝ උපහතා යතා. ඔබ ඔබේ ආත්මය හසුරුවා ගනින් පැලිරක් ගිය කංශ භාණ්ඩයක් වගේ කවුරු ඇවිල්ලා තට්ටු කරත් නින්නාද දෙන්න යන්න එපා. එක ටික කියන්නේ. කීමනේ වෙන්නේ මොකද අලුතෙන් කරද්දී. ඉතින් ඒ නිසා එවැනි ශික්ෂණයක් හිතරගත්ත කෙනාට සමාජශීලී වෙනවයි කියන්නේ අල්ලින්මයි ශේකයක් වුණා. එයා දන්නවා කොහෙන් ගියත් කොක්කවදිනවා. නිකන් ගියත් ඇඟට මොන හරි වදින නිසා පුළුවන් තරම් උත්සාහ කරනවා ඊවැනි විසම ලෝකෙක ඉන්නකොට තෙතපාන් කැලට විස බීජ අල්ලන්න වගේ නිසා පුළුවන් තරම් ඒ කලබලකාරී ලෝකෙන් පැත්තකට ලයින් කරන අපි අර රජපෞල් වල නොවෙන්න නිසා සිටු පෞල් වල නොවෙන්න අපිට රස්සාවල් කරන්න වෙනවා අපිට බඩ රස්සාව කරන්න වෙනවා කරන්න ගියාට පස්සේ ඉස්සෙනකත් එක ගැටෙන්න වෙනවා ඉතින් බලන්නේ වැඩි හල්ලි හම්බ වෙන වැඩි මෝස්තර තියෙන වැඩි සුඛභෝගී තියෙන වැඩි කර්ම රැස් වෙන රටාවල් වලට වැඩිය එදා වේලේ අපේට පුළුවන් නම් විවේක වෙන්න පුළුවන් නම් ඒක බොහොම හොඳයි. ඒක මම හිතන්නේ කිසිම විෂයක කිසිම ඉස්කෝලේ කිසිම යුනිවර්සිටි එකක උගන්වන්නේ කියලා. ඒකදී උගන්වන්න දන්නේ අපිට වැඩියෙන්ම සල්ලි හම්බ වෙනවා නම් වැඩියෙන්ම සුඛභෝගී ජීවිත ගත කරන්න තියෙනවා නම් බලලා මැට්ටෙන් මේ මේ බලලා මැරුවා ගත්තට සල්ලි ඥාව ඥාව කියන්නේ නැහනේ. ඒ රසාව හොඳයි. ඉතින් ඒක අම්බල තාත්තල දැනගන්න ඕනේ. මහා මිනිස්සු දැනගන්න ඕනේ තමන්ගේ ජීවන රටාවෙන් මේ අලුතෙන් කර්ම රැස් නොකරන ජීවන රටාවට යන්න ගියොත් ඉතින් අනිකට හැබැයි අල්ලපු ගෙදර බබත් එක තමන්ගේ බබා ඵලයට තියාගන්න බැරි වෙයි. නමුත් ඌ බබෙක් වෙයි. යකෙක් වෙන එක. ඒ නිසා ඒ ආශ්‍රව ගැන කතා කරන කියනවා ආශ්‍රවයන්ගේ භයානකම දැකලා එහෙම නැත්නම් දස්සනා පහතබ්බ ආශ්‍රව දැකපු කෙනා ඊ ගාවට කරන්නේ හික්මීම. දර්ශනා පහතබ්බා ඊගාට හික්මීම කරනවා මොකද? ඒකේ හොඳ ගැඹුරු ධර්මයක් තියෙන මේ ආශ්‍රවයන්ගේ නැත්නම් මේ කර්මයන්ගේ එහෙම නැත්නම් සංස්කාරයන්ගේ මේ පැනලා කරදර කරන ගතිය දැකපු මනුස්සයා විතරයි හික්මීමක වටිනාකමක් තේරුම් ගන්න. සංවරයක් ඇති කර ගන්න. ඒ නිසා චිත්තයේ භයානකම දැක්කේ නැතුව ඇති කරන සංවරය උදු සීලබ්බත පරමාශයක් විතරයි. ගන් සීල වෘතයක් පමණයි. ඒ වගේ කියන භයානකම දන්නවනම් අත තිබ්බොත් මේක අහුවෙනවා. ඒ නිසා හොඳම වැඩේ තමයි අංකටිච්ච ගොනෙක් වාගේ, පැලිච්ච කාන්ත භාණ්ඩයක් වාගේ පරිසං වෙන්න ඕනේ කියලා හික්මීමක් එන්නේ මේ ආස්ව ධර්මයන්ගේ හෝ මේ කර්මවල තියෙන ඒ ආසාදනය කරන සුළු ගතිය දැක්කානම් ඒ මාසෙට හික්මෙන්න ඕනේ කියලා කියන දෙයක් නෑ. නමුත් ආගම මොකද්ද උගන්වන්නේ? ආගම කියන්නේ ඒ දර්ශනයක් විපස්සනාවක් කරන්න ඉස්සෙල්ලා සීල් සමාදන් වෙලා ඉන්න ඕනේ. ඇත්ත තමයි ඒක හොඳයි. නමුත් හොඳට මතක තියාගන්න සීලය කියලා කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් හික්මීම කියලා කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ මේ ආශ්‍රවයන්ගේ තියෙන භයානකකම. එතන මේ චේතනාවන්ගේ තියෙන භයානකම අස්පනාවට දකින්න වාරයක් අහන වාරයක් පාස දකපු කෙනා දන්නවා බොහෝ දේවල් වලට මැදි වෙලා අරස වෙන්න අමාරුයි. බොහෝ දේවල් කියන්නේම සංකර භාවයක් කෙලෙසයක්. පුළුවන් තරම් සරල එහෙම නැත්නම් निराවුල් ජීවන රටාවකට ගිහිල්ලා ඒ පිළිබඳවත් පුළුවන් තරම් සැලකිල්ලෙන් ගත කරනවනම් එnde end end end තමන්ට ආරසාවක් එනවා. මේ රට යන තාලෙට රැල්ලට ගිහිල්ලා රැල්ලට අහු වෙලා ඒ සේරම දාගත්තට පස්සේ ඔළුවේ මොනම දෙයක්වත් අපට න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ නැහැ. න්‍යාය පත්‍ර නැති නිසා අපි දාස භාවයටපත් වෙනවා. ඒ නිසා කර්ම ගැන දන්නවනම්, චේතනා ගැන දන්නවනම්, සංස්කාර පිළිබඳ දන්නවනම්, ආශ්‍රව පිළිබඳ දන්නවනම් අපි පුළුවන් තරම් කියන්නේ නටා ගන්න කෙනෙකුට නටා ගන්න දීලා තමයි පුළුවන් තරම් ප්‍රයෝජන සලකලා අත්‍යවශ්‍ය කටයුතු වලට සීමා කරනකොට ඒකට අපි කියනවා සංවරය කියලා. ඒ නිසා දර්ශනීය අනුයි සංවරය පහළ වෙන්නේ ඒක නිසායි කියන්නේ විද්‍යා දදාති විනයක් කියලා. නමුත් උංගාවක් කියලාට අපි විනයකරු කරන්න හදන කට්ටිය එහෙම නැත්නම් මේ අපි කියනවා සුචරිතවාදීන් කියලා. මොරලිස්ලා මොනම දර්ශනයක්වත් නැතුව අපට නීති දාන්නේ. ඉතින් ඒකකොට මේ දාන නීච පිළිබඳව සෑහෙන සැකයක් ඇති මේක ඒක පැත්තකින් මෙහෙම කියන්න පුළුවන්. ওই දීමාපියෝ දරුවන්ට අරක් කරපන් මේක කරපන් කියලා පටවන්න හැදුවට දරුවගේ හිත හරි නිරවුල්. ඒකට ඌ බලන මේ අම්මලා තාත්තලා මේ කරන දෙයක්ද මේ කියන්නේ කියලා. එහෙම නෙවෙයි නනම් මොකද වෙන්නේ? ඇමරිකාවලදී පොඩි ළමයින්ට ගන්නවල අවුරුදු 10 පන්තියේ 10 වසරේ 10 අවුරුදු 10 දී හතරවෙනි පන්තියේදී වගේ. ඒවලු කවුරු හරි ඔබ කොනික් කරනවා නම් විරිත් කරනවා නම් කරදර කරන්න එනවනම් ඒ අනුව ඔබට කේන්ති ගියොත් ඔබ පරාදයි කිය. එච්චරයි උගන්ලා තියෙන්නේ. ඔබට පුළුවන් නම් කේන්ති නොගෙන හිටපන් එතකොට ඔබ දිනු. ඉතින් කඩේට සුමානකට දෙක සැර නිතරම මතක් කරනවලු කවුරු ඔබට කිනිට්ටුවත් කවුරු විරිත්තුවත් කවුරු කරදර කරන්න ගියක් කොනහන්න ගියක් කෙන වුණොත් ඔබ පරාදයි. ඔබට ඕනනම් නොකෙනෙහි ඉන්න පුළුවන්. එහෙම නැත්නම් හිත අවුල් කරගන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් අවුරුදු දෙකක් විතර කෙරුවට පස්සේ පස්සේ ආයෙසරක් ඒ ළමින්ගේ ප්‍රශ්න අහලා බලනකොට එක්කෙනෙක් දෙන්නෙක් හිටවලු හරියටම පාඩම අල්ලගෙන. කවුරු ඇවිල්ලා යාර කොනන්න ගියත්, එයා හිතවන්න ගියත්, කෙනෙක්ම් කරන්න ගියත් එයා නැතිලු කවදාකවත් ඒකට සැලෙන්නේ. ඒක නිසා කාටවත් එහෙම කුප්පන්න බෑ. රිමෝට් කන්ට්‍රෝල් එකට අල්ලන්න බැරි තත්ත්වයට ඇවිල්ලා ඉතින් මේ ළමයි කල්ලාගෙන ප්‍රශ්න පත්‍ර දීලා උත්තර බලලා ළමයෙන් අහුවකවල දැන් ඔයා දැන් මේ ඉගෙන ගත්ත පාඩම ඔයාගේ පන්තියේ ඔයාගේ සම මට්ටමේ ඉන්න කාටට කියලා දෙන්න යනවනම් කොහොමද කියලා දෙන්නේ? කියලා මම කවදාකවත් කියන්න බෑ. ඒක දන්න මිනිහා දන්නව නැති මිනිහට කොහොමඩක්වත් කියන්න බෑ. ඒක ඇඟෙන්න එන එකක්. ඒ නිසා ඒක උගන්වන්න බෑ. ජොලි එහෙමනම් අපි ඕගොල්ලන්ට කියන්නේ දැන් අවුරුදු දෙක තුනක් කරලා ඒක නිසා එහෙම නෙවෙයි. දැන් මේ අපි වැඩි හිටියෝනේ පොඩි ළමයි කියලා බල්ලා හිටුවේ නිසා පොඩි දරුවෙක් වශයෙන් ඔයා කොහමද ඔයාගේ peer group එකට මේක ඊට වැඩිය සක්‍රියව උගන්වන්නේ. ඉතින් ඒ ළමයා දෙවෙනි සැරයක් කිව්වලු එහෙම උගන්වන්න බෑ මේක ගන්න කෙනා ගන්නව නැති කෙනා ගන්න. පස්සේ උන්ටම ඒ බගෑපත් වෙලා කවස කිව්වලු කොහොමද ඔයා කරන්නේ මේ කියලා. ඊට පරිපල උගන්වන්න නම් දන්නේ මට කරන හැටිත් කියන්න අමාරුයි මම උත්සාහ කරන්නම් කියලා. ඊට පස්සේ කිව්වලු කවුරු හරි මාව රිදවන්න හදනකොට කොනිටන්න හදනකොට විරිටන්න හදනකොට මම මේ විරිටන්න කොනිටන්න හදන කෙනාගේ හිත බලනකොට මට පේනවා එයාගේ තද බල ඇවිච්චිච්ච මනසක් තියෙන ඒ වෙලාවේ මම මගේ මනස බැලුවොත් මට තේරෙනවා මගේ එක කැළඹිච්ච නැති මනසක් නිකන් කැලයක්මයි තියෙන බාධාවක් නැති වතුර කඩක් වගේ මාගේක බොහොම නිශ්චලව තැම්පත්ව තියෙනවා. අරගේ බොහොම තද රැලි මාලා සහිත වැවක් පේන ඉතින් මම උත්සාහ කරනවා අර රැලි මාලා මගේකට ගාව ගන්න නැති වෙන්නේ. එච්චරයි. ඉතින් මේක ඒ මිනිස්සු ඒ තොරතුරු ඔක්කොම හෙලි කරලා කියලා තියෙනවා. ඉතාලම පුංචි වයසේදී පවා කර්ම රැස් නොකර චේතනා නොකර ඉන්න පුහුණු කරන්න පුළුවන් කියලා. නමුත් ඒ ළමයාගෙන් කියවිලා තියෙනවා මගේ අම්මටයි තාත්තටයි මේ පාඩම හම්බෙලා නෑ වාගේ කියලා. මොකද අම්මා එකක් කියනකොට තාත්තා දෙකක් කියනවා. තාත්තා එකක් කියනකොට අම්මා දෙකක් කියනවා. ඉතින් අර පොඩි දරුවට හොඳට තේරෙනවා මේ හතරේ පන්තියේදී තේරුම් ගන්න පාඩමවත් වැඩි හිටියෝ දන්නේ නැතුව අය පොඩි උන්ට උගන්වන්න හදන. හරි භයානකයි. එතකොට වෙන්නේ දෙමාපියන් පිළිබඳ සම්පූර්ණ විශ්වාස භංගත්වයකට යනවා. ඒක නිසා දර්ශනා පහතබ්බට පස්සේ තමයි සංවරා පහතබ්බා. ඒක දැක්කා නම් අපේ හිත කියලා කියන්නේ ඉන්නකන් අර මකුලුවා තමන්ගේ දැලේ මුඛා වැදුනත් විජහාට පැනලා යනවා වගේ රූපයක් දලනකොට සද්දයක් අහනකොට කිසිම වග විභාගයක් නැහැ කිසිම සදාචාරයක් නැහැ කිසිම න්‍යායපත්‍යක් නැහැ ගොරෝසු දෙයට පැන. සිත් ගන්නා සුළු දෙයට පැන. ඒකල දරුවන්ට කියනවා කක්කොට්ටෝ කියනවලු දරුවන්ට කෙලින් ඵලයව දරුවනේ කෙලින් ඵලයව කියලා මේ මහයුන් යන්නේ අරහට. වැද්දොත් කියනවලු දරුවන්ට ශිෂ්ට වෙයලා ශිෂ්ට වෙයලා මිනිස්සෙක් වෙයලා කියලා මේ තාක්කලා ශිෂ්ට. ඉතින් ඔය සිල්ලම තමයි ඔය කර්ම ගැන කතා කරනකොට නැත්නම් චේතන ගැන කතා කරනකොට මේ වැඩි හිටිය පොඩි උණ්ඩ දෙන උපදේශ. ඉතින් ආන කොහොමද ඒ දරුවන්ට අපි නිවැරදි උපදෙස් දෙන්නේ? මේ උපදෙස් දීම කියන එක good vibrations වලින් වෙන්නේ. දෙමාපිය හරියට සිද්ධියකදී ඉවසිල්ලෙන් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවනම් මම හිතන්නේ දරුවෝ විතර ඒ පාඩම ඉගෙන ගන්න තවත් જાතියක් ඇති කියලා. මොකද උන්ගේ හිත හරි නිරව. ඒ වගේම තමයි අපි හිත හොඳට භාවනා කරලා rahat වෙච්ච කෙනෙක් ඉන්නවයි කියලා. ඒ rahat වෙච්ච කෙනාටත් කවුරුත් කියලා මම නම් දන් දෙනවා මම සිල්ලා කෙනවා මම භාවනා කරනවා කියලා චරිතසාහිත කියන්න ඕනේ නැහැ. හැසිරෙනකොට තේරෙනවා මේ මිනිස්සයා පැලිච්ච කාන්ත භාණ්ඩයක් වගේ හැසිරෙන්නේ. මිනිස්සු හැසිරෙන්නේ අංකඩිච්ච ගොනෙක් වගේ ඉච්චරයි. ඒ සාතික මොකක්වත් ඕනේ නැද්ද? නටනකොට පේනවා මොකාට දෙන්න හදන්නේ කියලා. කේල් ගහ ගන්න දෙන්නේ, පොල් ගහ ගන්න දෙන්නේ. ඉතින් ඒ සරුවචනාසේ ළඟ ඉස්සරහට වෙලා කාටවත් මායම් කරන්න බෑ. ඒ චින්චමානිකාව ඇවිල්ලා දරු ගබක් බැඳගෙන එයාගේ බණ කිච්චා ඉන්නකොට බුදුහාමුදුරට ඇලිකවලු දැන් ඔය ධර්මාසෙන්ට ඇවිල්ලා බණ කිච්චා ඉන්න මේ බඩේ ඉන්න දරුවට සලකන්න කවුරක්වත් නැද්ද කියලා කවුද ලක්ස් ප්‍රේරන් දෙන්නේ කවුද ලක්ස බං අරන් දෙන්නේ කියලා ඉතින් කට්ටිය ඔක්කොම හිතාගත්තා මේ බුදුරජාණන් වහන්සේ අනාචාරය හැසිරිලා ගැප් කරන ඊට පස්සේ බුදුහාමුදුර අර මේ චින්චමානික බලකවලු නංගි ඕකේ රහස උඹයි මායි දෙන්න දන්නවනේ කිව්වා එච්චරයි මුණ බැල පිටපැත බැල ඔළුව පාත් කරගත්තෙත් නෑ බැලනලව ගත්තෙත් නෑ නංගි ඕකේ රහස උඹයි මයි දෙන්න දන්නවනේ කිව්වා. පිටතරම ඒතොර දරු ගැබ එහෙම කඩාන වැටලා තියෙනවා. ඉන්හියට යන්න දෙයක් නෑ. ඒ වගේ අපි උකට අය ගහපා දෙන්න චර්ච සාහිතික දෙන්න ඕන කවන්නේ. ඒ ඇති தත්ත්වය ඇති හැටියට බලන්න නම් අපිට මේ කර්මයේ පැත්තෙන් කියන කියන් තියෙන්නේ අපිට වෙච්ච කර්ම වෙච්ච දෙයට එන්න තේරෙද කියලා නිකම් උනත් කතාවට කියනවා. ඒක නෙවෙයි කියන්නේ. මේ වෙච්ච සංගතිය අලුතෙන් කර්ම රැස් කරන්න එපා. ඒකත් එක සැරේ කපන්න බෑ. අපිට කියන්න තියෙන්නේ පුළුවන් තරම් ඒකේ සංක්‍රතාව අඩු කරගෙන ඒක පස්සට පැත්ත කර දාලා. එහෙම නැත්නම් මම මේ පස්සට ටිකක් බලලා හොයලා බලලා කියන්නම් කියලා වහා ප්‍රතික්‍රියා කරන කංශ භාණ්ඩයක් වාගේ එනතර මකුළු දැලේ ලාගෙන බලාගෙන මකුළුවෙක් වාගේ ඉන්නේ නැතුව ඒවැදි බොහොම හික්මීම ඉස්සර කරගෙන එහෙම නැත්නම් සතිය ඉස්සර කරගෙන අප්‍රමාද ඉස්සර කරන යන්න ගත්තොත් එවැනි කෙනෙක්ගේ සිද්ධිය අධ්‍යා බලාන ඉන්නේ පුදුමාකාර අවදිභාවයක කිසියම් පූර්ව නිගමනයකටපත් වෙන්නෙත් නැහැ කිසිසේත්ම මොන දේ ඊගාට එයිද කියලා අපේක්ෂා කරන්නේ නැහැ. ඉතින් මේක තමයි මේ ජීවත් වෙනවා කියන එකට අර්ථකථනය. ජීවත් වෙන කෙනා පූර්ණ අවදි භාවයක් තියෙන්නේ පූර්ව නිගමන නැහැ. පේන්නේ නම් හරියට මේ පස්සට යන සමාජශීලී නොවන සිද්ධියකට ඉදිරිපත් නොවන චරිතයක් කියලා. නමුත් බුදුරජාන් වහන්සේගේ අර්ථකථනය බලනකොට සම්පූර්ණ සජීවීකම කියලා කියන්නේ කිසිම පූර්ව නිගමනයක් නැහැ ඕන දෙයකට ලෑස්ති. ඒ නිසා කර්මයක් ඇති වෙන හැටි, චේතනාවක්. ඒ වගේම මේක විවිධ භාවයට යන හැටි ඒක හැට ගන්න අනිවාර්යයෙන්ම සිද්ධියක් සිද්ධ වෙන්න ඕනේ. ස්පර්ශ වෙන්න ඕනේ අපට නොගැටිච්ච ඉන්ද්‍රියන් හා නොබැඳිච්ච ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නොවිච්ච කිසිම කිසි දෙයකින් කර්ම රැස් වෙන්නේ. නිසා ඒක ලොකු සාන්තියක් තමයි. අපි කාටවත් බෑ අපිව උසස් තත්ත්වයටපත් කරන්න. කාටවත් බෑ අපිට නිඳා කරන්න. අපි ඇති කරගන්න ගැටුම්, අපි ඇති කරන්න බලන, අහන ආදී ස්පර්ශයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේ රූප බලනවනම් ඒකමයි කෙලස් මාර්ගය. මේ වෙලාවේ වෙනකොට සද්ද අහනවනම් ඒකයි කෙලස් මාර්ගය. ඒ නිසා අපිට තියෙන්නේ ඒ සතිය එළඹ තියෙන නැත්නම් ස්පර්ශයට ලක් වෙච්ච දිහාවට දැක ගන්නවත් තරමට මේ මම මේ රූප බලනවා මම මේ ශබ්ද අහනවා මම මේ ගඳ බලනවා රස බලනවා කියන මට්ටමටවත් අපේ සතිය දියුණු කරගත්තොත් අපිට තේරෙන්න පටන් ගන්නවි මේ කෙලෙස් ප්‍රවාහ හයක් තියෙනවා එකයි එකවරකට වැඩ කරන්නේ ඒක රැක්කන නිවන් දැක්කවා මේක මං කියන්නේ මෙහෙමයි අපි රූප බලන වෙලාවේදී මම දැන් රූපයක් බලමින් ඉන්නේ ඒක ප්‍රිය වේවා අප්‍රිය වේවා මොකක් වුණත් කියන එක අවදි වුණොත් ඒ මනසට සතුටු වෙන්න පුළුවන් මම දැන් කණෙන් නිවන් ලබලා තියෙනවා නාසයෙන් නිවන් ලබලා තියෙනවා දිවෙන් නිවන් ලබලා තියෙනවා කයෙන් නිවන් ලැබලා තියෙන්නේ මනසෙන් නිවන් ලැබලා තියෙන්නේ සුද්ධ කරගන්න තියෙන්නේ බලන රූපෙන් විතරයි. බොහොම පටු වෙනවා Tamange විශේෂේස්ත්‍රය. ඊට පස්සේ දැනගත්තොත් දැන් රූප වැලීල පැත්තක දාලා දැන් මං ශබ්ද අහන තැනකට ගියයි කියලා. එතකොට කියයි ශබ්ද නැත්නම් කන සෝතද්්වාරයෙන් විතරයි දැන් සංස්කාර පහළ වෙන්නේ, චේතනා පහළ වෙන්නේ, කර්ම රැස් වෙන්නේ. අනික් ద్వාර පහම නිවන් දැකලා තියෙනවා. අනිද්වාර පහට කල යුත්තක් නැහැ. අනිද්වාර පහෙන් පව් කෙලස් පහළ වෙන්නේත් නැහැ. කර්ම රැස් වෙන්නේත් නැහැ. ඒ සඳහා භාවනා කළ යුතු දෙයක්වත් නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙන්නේ හරියට ස්පර්ශයේ සිද්ධ වෙන ద్వාරය මොකද්ද කියලා බලාගෙන අනිත්‍ය වගේ බර ගන්න ගතිය දුක් ගන්න ගතිය පැත්තක තියලා අන්න ඒ વિશે එළඹ සිට සිය ගත කරනවා නම් අපිට අඩු ගානේ ගිනු වார்த்தාවක්වත් ඉතුරුයි. මෙන්න මේ විදිහට පාඩුවට අයිතිව මෙච්චර ලාභයට සිද්ධ වුණේ කියලා. එහෙම නැත්නම් අපිට බිස්නස් එක කරලා තියෙනවා ගිනුම් වார்த்தාවක්වත් නැහැ. සතිය තමයි ඇත්තටම මේ වார்த்தා තැබීම කරන්නේ, පොත් තැබීම කරන්නේ. මේ පොත කීපර භාෂාවෙන් දාගත හැකි. ඒතකොට බුදුරජාණන්සේ පොදු සසඳා බැලීම සඳහා කියනවා අපේ ජීවිතේ වැඩියෙන්ම කෙලෙස් රස කරන්නේ ඇහි කියලා. ජීවිතේ පුරාට ගොඩාක්ම කෙලෙස් රැස්වන්නේ ඇහෙන්, ඊගාට කණෙන්, ඊගාට නාසයෙන්, ඊගාට දිවෙන්. ඒ ආකාරයට තමයි පුදුසැසේ චක්කුසෝත ධාන ජීව කාය මනස කියලා සඳහන් කරලා තියෙන්නේ. රූප ධර්මයන්ගේ පැත්තෙන් බැලුවොත් කෙලෙස් රැස්වීම වැඩියෙන්ම සිද්ධ වෙන්නේ ඇහි. ඒ නිසා අපි ඇහැට පුදුම ආදරයක් තියෙනවා. ඇහි බබා වාගේ කියලා කියන්නේ ආදරය කරන දේ. මොකද ඒකෙන් තමයි ගොඩක්ම කෙලෙස් හම්බෙන්නේ අපිට. ඊගාට කන, ඊගාට නාසය, ඊගාට දිය. ඒ නිසා බුදුජානනාංශේ භාවනා කරනකොට පුහුණු වෙන කෙනාට ඇස් දෙක වහගෙන කන නාසය දිව නතර කරලා හිතට කය විතරක් ඉදිරිපත් කළා කරන්නයි කිය. නමුත් ඒක ආරම්භයේ මිස කෙලවර නෙවෙයි. ඒ නිසා ඒක කරන ගමන් සක්මන් කරනකොට ඇස් දෙක ඇරලා සද්දක් තියාගෙන ඒත් සතිය වඩත්. එදිනදා ජීවිතේ ඉන්නකොට ඒ සියල්ලම තියාන සතිය වැඩිවීමෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒක විදියට බලනවා මල්ටි ටාස්ක් සිස්ටම් එකට එනනම් බොහෝ වැඩ එකවර කරන්න පුරුදු කිරීමක් තමයි කරන්නේ. නමුත් කෙරෙනකොට දැනගන්න ඕනේ කොච්චර ඉඳුරන් 6ම විවෘතයි වගේ තිබ්බට එකවරකට එකයි වැඩ කරන්නේ. අන්න ඒක මෙන්න මේකයි කියලා අවබෝධ කරගන්න පුළුවන් නම් සතියේ ධර්මයට යොසුළු නම් අපිට අනික් පහෙන්ම නිවන් ලැබලා තියෙන්නේ කියලා වගේ සතුටක් ඇති කරගන්න. එතකොට අපිට රැස් වෙන කර්ම දන්නවනම් කර්ම රැස් නොකර ඉන්නවට වැඩිය හොඳයි දැනගෙන වෙන්නේ. එතකොට අපිට වග වෙලා ඒ කය වචන හිත හදන හැටි. ඒ නැත්නම් සංවර කිරීම පිළිබඳව අභ්‍යාසයකට යන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ කර්ම කොච්චර වේගෙන් රැස් වෙනවා රැස් වෙනවද? අවිද්‍යා සත්‍යය. අරතේදී විද්‍යා පහළ වෙච්ච ගමන් ඒවයි එතන එතනම සංසිඳවන්න පුළුවන් බව. ඒ නිසා අවිද්‍යා පත්‍ය සංඛාර කියලා මේ චේතන කියන්නේ සංඛාර කියනකොට අලුත් පොටකුත් පෑදෙනවා. අවිද්‍යාව ඇති කෙනා ලුවාතරන් සංස්කාර රැස් කරනවා. මේ දේ මේ පද්ධතිය මේ මේ සමීකරණ මේ යාන්ත්‍රණය දැනගත්ත එක්කන තේරෙනවා එළඹ සිට සීය නැත්තම් නැත්තම් අවිද්‍යාවට විද්‍යාව පහළ වෙන්න අවශ්‍ය කරන මූලික පදනමක් නැත්තම් රැස් වෙන සංස්කාර ප්‍රමාණ කරන්න බෑ. එහෙම නැත්තම් චේතනා ප්‍රමාණ කරන්න බෑ. කර්ම ප්‍රමාණ කරන්න බෑ. ඊට පස්සේ කොච්චර හේතුවත් ඉවරයක් නෑ. ඒ නිසා කොහොම හරි විද්‍යාව නැත්තම් අඩු ගන්න විද්‍යාව පහළ වෙන්න අවශ්‍ය කරන සතිවත් පිළිටවගෙන මෙන්න මෙච්චර මෙච්චර කර්ම රැස් වෙනවා රැස් වෙන තා කර්ම රැස් වෙන්නේ චේතනා පහළ වෙන්නේ අවිද්‍යාවට ප්‍රතිපක්ෂවයි අවිද්‍යාව ප්‍රමාණයටයි ඒක නිසා ඇත්ත වශයෙන් භාවනා කරනකොට කරන්නේ අපි අපේ අවිද්‍යාව ප්‍රමාණ කිරීමමයි ඒක නිසා ඔය වේදනාව ගැන කතා කරනකොට කියනවා සුඛ වේදනාව දුක්ඛ වේදනාවට ප්‍රතිපක්ෂයි දුක්ඛ වේදනාව සුඛ වේදනාවට ප්‍රතිපක්ෂයි අදුක්කම සුඛ වේදනාව අවිද්‍යාවට ප්‍රතිපක්ෂයි කියලා. ඒ කියන්නේ අදුක්කම සුඛ වේදනාව එනකොට අපිට නීරස වෙනවා. එපා වෙනවා, කම්මැලි වෙනවා අපේ අවිද්‍යාව නිසා. ඒ වෙනුවට අර ප්‍රිය දේවල්, අප්‍රිය දේවල් වලට එලවලා යනවා. මොකද කවදාද ජීවන රටාවක් හදාන පුළුවන් තරම් ඔය මැදමාවතේ අදුක්කම සුඛ වේදනා ගත කරනවා. එතකොට එන අවිද්‍යාවේ රංගන නිබ්බිදා වශයෙන් පහළ කරන රංගන හුඳුට අවබෝධ කෙරුවොත් ඒ බුදුරජාණන්සේ බොහොම සරලව කියනවා මේ අවිද්‍යාවට ප්‍රතිපක්ෂ වෙලා තියෙන විද්‍යාව කියන්නේ. අපේ අවිද්‍යාව ප්‍රමාණ කිරීමටමයි විද්‍යාව කියන්නේ වෙන මොකක්වත් මට මෙන්න මෙච්චර ලොකු අවිද්‍යාවක් තියෙනවා. මට මෙච්චර මේ කර්ම තියෙනවා. මට මෙච්චර ආශ්‍රව ධර්ම තියෙනවා. මට මෙච්චර අනුශේත ධර්ම තියෙනවා කියලා ප්‍රමාණය දකින්නවත් එක්ක මේව ඇත්තටම අවලංගු තත්ත්වයටපත් වෙනවා. ඒකයි මේකෙදී අපි උපේන විද්‍යාව. නැත්නම් අපි උපදන ඥානෙ අපි උපදන දැනුම කියලා කියන්නේ ඒ නිසා ඒ දැනුම නැත්නම් අවිද්‍යාව බැලූ බැල්මට නරක දෙයක් ඒක නිසා භාවනා කරනකොට තමන්ගේ අත්තරචි දැකීම කියන්නේ අඩුපාඩු දැකීම කියලා කියන්නේ ලොකු විද්‍යාවක් එහෙම නැතුව වෙනම විද්‍යාව කියලා එකක් තියෙනවා දැනුම කියලා තියෙනවා ඒක ප්‍රිස්මාකාරයි ඒක රත්තරන්ින් හදලා තියෙන එක කැට වශයෙන් ගන්න තියෙනවා මෛත්‍රී බුදුහාමරම එක එකනට කැටේ කැටේ අතර දෙනවා කියලා හිතාන හිටියොත් එහෙනම් ඉතින් කවදාකවත් මේ කෙරණ වැඩක් නෙවෙයි. Tamanne තියෙන Tamange අවිද්‍යාව ප්‍රමාණය අවිද්‍යාව ප්‍රමාණ කිරීම පමණයි. ඉතින් එසේ මෙසේ පෞරුෂත්වයක් ඕනද කියලා බලන Tamange අඩුපාඩු ටික දැක ගැනීමයි අපේ පෞරුෂත්වය කියලා තේරුම් ගන්න. අපේ අඩුපාඩු ටික දැක ගැනීමයි අපේ දැනුම කියන්නේ. අපේ විද්‍යාව කියලා තේරුම් අරගන්න තරම් අපේ සම්‍යක් දෘෂ්ටිය සකස් වෙනවා නම් අපි කොච්චර නියතමානී වෙයිද කියලා. අපි කොච්චර තාව කාට හරි ස්තුති කරාවිද අපි වැරද්දක් පෙන්වන්න කෙනාට. අපිට වේදනාවක් වෙනකොට අපි සතුටු වෙයි. ආ ඔන්න ඔය කරපු වැරද්දක් නිසා ආපු දේ දැන්වත් එපා ඔය වේදනාවට වෛර කරන්න. ඔන්න අපිට ද්වේෂයක් එනවා. ඒක උඩ දැනගන්න පුළුවන්. ඔය කරපු වැරද්දක් නිසා ආපු ප්‍රතිඵලයක් ඔය තියෙන්නේ දැන් ওই වේදනාවේ මුලැමැදාක දකින්න මිස නෑ ද්වේෂයේ ද්වේෂයට ද්වේෂ කරන්න එපා. ද්වේෂයට ද්වේෂ කරනවා කියලා කියන්නේ අලුත් කර්ම රසය. මේක ඒ විදිහට ඒක දිහා මේක විශේෂේෂ්ඨක් වශයෙන් බලන්න පුළුවන් ශක්තිය තියෙනවා කියලා බලන්න ඉන්න නම් මේ කර්මයාගේ අර කියන මේ හය ආකාර අපි දක ගන්න ඕනේ. ඊට පස්සේ කර්ම ගෙවම් කරන ක්‍රමය නැත්නම් කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මේ සංස්කාර නිරෝධය. එහෙම නැත්නම් කාය පස්සම්බයං කාය සංකාරං පස්සම්බයං චිත්ත සංකාරං වශයෙන් ක්‍රියාවේග නතර කරගෙන නතර කරන නතර කරන යන්න යන්න යන්න යන්න ඒ විඥාන ඊ타ත්ම පිවිතුරු මධ්‍යන්තගත ඒ පබස්සර පිට தත්වෙටපත් වෙනවා. කර්ම රැස්ෙන්ද රැස්ෙන්ද අවුල් වෙන්න වෙන්න අපි දන්නා සංකාරපච්චා විඥාන සංස්කාර තියෙන්න තියෙන්න විඥානේ විසිතුරු වෙනවා. විඥානේ බාහිර අවර්ති වෙනවා විඥානේ ඉන්ද්‍රිය බද්ධ වෙනවා. සංස්කාර ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ඉන්ද්‍රිය විඥානයේ මැදට මැදට ඇවිල්ලා ඒකේ තියෙන ප්‍රභාස්වරය ප්‍රභාෂර කියලා කියන්නේ මනුස්ස හිත අඳුරනවා. මගේ පුද්ගලික හිත නෙමෙයි මානව හිත කියන්නේ මේකයි කියලා වගේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ ගාව තියෙන්නේ. ඒක තමයි අපි ළඟත් දැන්න තියෙන්නේ. ඉතින් අපි ඒක දන්නේ අපි අඳුරන්නේ ඒකේ කෙලෙසිච්ච පිට කටේ විතරයි. ඒක තමයි මම කියාගෙන දගලන්නේ. ඒකට අයිතිවාසිකම් කියනවා කියන්නේ කර්මම. චේතනාව. අපි මේ පිට කට්ටේම නැත්තම් ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණය අසරණ කරලා ඊට පුළුවන් තරම් මදහත් සමාධිගත තත්ත්වයට සමා සත්‍යමත් තත්ත්වයටපත් වෙලා තවදුරටත් අතුරට අතුරට යනකොට ඒ හිතේ තියෙන ප්‍රභාසර එන්නේ එන්නේ එන්නේ සංස්කාරයන්ගේ ගෙවි යාමක් නැත්තම් කර්මල සීමේ අඩුවීමක් එහෙම නැත්තම් චේතන අඩුවීමක් සිදු වෙන. එතකොට විද්‍යාව නැත්තම් බාහිර තියෙන උපක්ලේශ දැක ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. එතකොට තේරෙනවා හැම කෙනෙක් තුළම මානවයෙක් තුළම මේ ශක්තිය තියෙන මේ මේ ප්‍රභාවය තියෙන කිසියම් කෙනෙක් පහත් කළ සලකන්න අයිතිවාසිකමක් අපිට නැහැ යම් කිසි කෙනෙකුට ඒ සම්‍යක් දෘෂ්ටි පහළ වෙච්ච ගම ඒ පුද්ගලයා බුදු හිතක අයිතිවාසිකම ගන්න සම්‍යක් දෘෂ්ටියට මිත්‍යා දෘෂ්ටි තියෙන තාක්කල් අර පිටකට තියෙන කෙලෙස් අයිතිවාසිකම ගන්න ඉතින් ඒක කොයි වෙලාවෙ කොයි මොහොත වෙනවද කියලා කියන්න බැරි නිසායි සර්වචනාංශය මේක විනිවිද දැක්කොත් මේ චිත්‍රේ විනිවිද දැක්කොත් ඒක අනිවාර්යයෙන්ම ලාභයක් තියෙනවා. අනිවාර්යයෙන්ම තමයි තේරෙන පටන් ගන්න අපි කොච්චර පටලවාගෙනද තියෙන්නේ කොච්චර ලේසිද මේක निराවුල් කරගන්න වැඩ පටන් ගන්න ඉස්සලා සිද්ධිය දකින්න පුළුවන්. දැන් විපස්සනා කියලා කියන්නේ මෙන්න මේ විශේෂිත පස්සනාව. විශේෂ දැක්ම. ඒක අපි සාමාන්‍ය නිර්වචනය කරන්නේ ඇති හැටිය දැකීම. අපිට ඕන හැටියටවත් අපි ආලවට්ටම් කරපු හැටියවත් නෙමෙයි මතු වෙනකොටම තමයි ඇති හැටිය නැත්නම් ඔය ඉලෙක්ට්‍රෝන නැත්නම් මේ ඒවට කියන්නේ පාටිකල්ස් ඒව පුපුරවලා ඒ පුපුරනකොට පුපුරන චිත්තක්ෂණයෙම මොකද වෙන්නේ කියලා බලන්න තමයි ඔය දැන්ට මේ කාලේ විද්‍යාවේ විශාලම පරීක්ෂණකාර තියාගෙන ඒගොල්ලෝ පරීක්ෂා කරන්න බලන්න හදන්නේ. මොකද මේක පිපිරීමත් එක්කම පහළ වෙන දේවල් බොහෝම ශීක්‍රයෙන් වෙනස් වෙලා පස්සේ තමයි කියන ඔය ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන වගේ දේවල් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ පිපිරීමත් එක්කම ඒක දිහා බලන්න ඕනලු මොකද වෙන්නේ කියලා. ඒක තමයි ਸਰවඥාස කියන්නේ පමා වුණොත් දකින්න වෙන මොකද්ද? පුපුරනකොටම ඉලෙක්ට්‍රෝන කොලයිඩ් වෙනකොටම හැප්පෙනකොටම ඒක දිහා බලනින්න හදනකොට දැන් ලොකු බයක් ඇති වෙලා තියෙනවා. එතකොට බැලිවරත් ඇති බ්ලැක් හෝල් එකක් આવොත් මුළු ලෝකෙම නැති වෙයි. ඒ නිසා පරිශ්‍රයෙන් දැන් කට්ටිය තහනම් කරනවා. නිසා අපි වුණත් ඇති වෙනකොටම ඒක දැක්කොත් ඒක නෙවෙයි ඇති වෙලා චිත්තක්ෂණයට පස්සේ පූර්ණ වෙනසක් ඇති වෙනවා. ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ නිසා මේ ඇති වෙනකොටම මේ පාටිකල් එකක් තියෙන හෙබ්‍රොන් පාටිකල් කියලා. ඒකට කියන්නේ ගෝඩ් uh, පාටිකල් කියලා. ඒක බලන්නයි කට්ටිය මේ දඟලන්නේ කියලා. බුදුජානනාංශ කියනවා ඒ කිසිම පරිශනාවක් ඕන කිසිම පරිශනාගාරයකොත් ඕනේ. ආස්වාසය ඇවිල්ලා වදිනකොටම ප්‍රස්වාසය ඇවිල්ලා ස්පර්ශ වෙනකොටම බුල ඉඳලා මැද හරහා අග දක්වාම බලන්න හිටියොත් ඔය ඔක්කොගෙම තියෙන දේවල් දැනගන්න පුළුවන් කොච්චර ශීඝ්‍රයෙන් දෙයක් ඇති වෙලා වහා මේකේ හැඩේ වෙනස් වෙනවාද කියලා. මෙන්න මේ හරහා දැක්කා නම් මෙවුවා පිළිබඳව තද සැලසුම් කරන්න යන්නේ තද ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ තද අදානගාහි දුප්පටි නිසාගේ මේකමයි සත්‍ය අනිත්‍යවල් බොරු කියලා තියන්නේ නැහැ විවෘතව තියාගෙන ඉන්නවනම් ඒ ජීවිතේ බොහොම හැඩගස්සන්න පුළුවන්. එහෙම නැත්නම් සුවච භාවයක් තියෙනවා. කීකර භාවයක් තියෙනවා. සබාවනා කරගෙන යන්න යන්න යන්න ඒකුත් කියලා එන්නේ අර කුංචි දරුවෙක් වාගේ සුවච බව කීකර බව හැඩගස්සන්න පුළුවන් ගතියනවා. එතකොට කිසිම විදියකට ගැටුමක් හෝ ප්‍රතික්‍රියා කිරීමක් නැති පවතින දේ අනුව හැඩගැහෙන එකට නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ හිත නිකන් වතුර වගේ වෙනවා දාන භාජනේ හැඩේ ගන්න. පුත්‍ර කවදාකවත් මට මේ විදි ආසනයක් ඕනයි කියලා කියන්නේ. භාවනා නොකරන එකේ හිත ඝණයක් වාගේ. ඒකට ඒක එක හැඩ තල ඉල්ලනවා. භාවනා කරාට පස්සේ හිත වතුරවා. දාන ඕනම භාජනේ හැඩේ ගන්නවා මිසක් එයා කියන්නේ මට මෙහෙම ඕනයි කියලා. අපි සාමාන්‍යයෙන් කියන වවුලයි ගෙදෙට්ට ගිහිල්ලා වවුල වැවිලිගේ ගෙදෙට්ට ගිහිල්ලා පුටු ඉල්ලන්න යන්නේ. ඒ ගියarpස්සේ එල්ලිලා ඉන්න තියෙන්නේ. එහෙම නැත්නම් වැවිලියට ප්‍රේම කරන්න බෑ. ඒ නිසා අපි උගන්න තියෙන වැවිලි ගෙදෙට්ට ගියත් අපිට පුටුවක් ඕන. භාවනා කරන එක නෑ යන්නේ කවදාකවත් කිසිම දෙයක් අපේක්ෂාවක් නෑ. එන ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් තත්ත්වේ බලනකොට තමයි අපි ඇත්තටම නියමම යෝගාවචර තත්ත්වයටපත් වෙන්නේ. ඒ සඳහා මේ සංසිද්ධියක විනිවිද දැක්ම ඉතාමත්ම වැදගත්. අන්නේ විනිවිද දැක්මටමයි විපස්සනාව කියන්නේ. ඒක අපි කියනවා ඇති හැටිය දැකීම ඒ ඇති හැටියදී අපි අතර කිසිම වෙනසක් නැහැ. නමුත් අපේ හැදියාව හැටියට බැලුවොත් ඕනම සිද්ධියකට දෙන්නේ දෙවිදිහකට දකින. ඒ නිසා අපි බලන්න මේ විවිධත්වයේ පුත්ජනකත්වයේ පැත්තක දාලා ආර්ය අතරපත් වෙනවා කියලා කියන්නේ ඔක්කොටම එකම දර්ශනය ඒකට ඉතුරු ඇති හැටියේ කවදාකවත් දෙන්නේක වෙනසක් නැහැ. නමුත් ප්‍රාර්ථනා කරන්න හැටි අපි සකස් කරාට පස්සේ සම්පූර්ණ මේක අවුලක් වෙනවා. ඒ නිසා ඒ සම්පූර්ණ අවුලට අපි කියනවා සම්මුති සත්‍ය කියලා. ඇති හැටි දැකීමට අපි කරා පරමාර්ථ සත්‍ය කියලා. ඉතින් අපි මේ ගමන තියෙන්නේ අපි දැන් තියෙන පටන් අරන් තියෙන අවු කරගෙන තියෙන සම්මුතිය ඉදගෙන කපාන කපාන කපාන අර පරමාර්ථ පැත්තට අනේකයි ඒකටයි මේ නිබ්බේධික සූත්‍රයේ සරුවචන වහන්සේ ක්‍රම හතක් ක්‍රම හයක් කියලා දීලා තියෙන්නේ. අපි අද ඉවර කරේ ඉවර කරා කියන්න බෑ අපි මේ විග්‍රහයට ලක් කරේ මේ කර්ම නැත්නම් චේතන නැත්නම් සංස්කාර කියන මාතෘකාවයි ඒක අර මෙතෙක් කල් කරගෙන ඒක ආපු දේශනා මාලාවේ හදාගෙන ආපු ගැම්ම අනුව මේක කාට කාටත් තිබුණට වැඩිය යම් ප්‍රමාණයට හෝ ටිකට තීරමකට ආවන ඒක තමයි දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ අනුව තමන්ගේ පරියංක සක්මන සායිතින්දා කටයුතු වලදී පුළුවන් තරම් එළඹ සිටි සීයෙන් ඇති ඇති දැක ගන්නට ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා